කියලා කමක් දන්නේ නැහැ. ක්‍රීන් ටී එක පිළියෙල ගන්න. හරි? පිටිපස්ස ඔක්කොම ඉර වෙලා ඉන්නවා කට්ටිය ඉස්සරහට එන තරමට ලාභයි ඉස්සර පිටිපස්ස ඉන්න කට්ටිය උගාවක් අධ්‍යයනය තියෙනවා ඉස්සරහට එනවනම් ලේසි වත්තා ඔක්කොමලා ඉස්සරහට එනවනම් අර පිටිපස්ස හැම කෙනාටම ඉදෙනවා. මේක ඉඳ තියාගෙන ඉන්න අසාධාරණයි. වීඩියෝ ඔක්කොම ඉස්සරහට එන්න ඔක්කොමලා ඉස්සරහට සංඝයා වහන්සේලා ටික ඉස්සරහට එනවනම් ගියත් අන්න හැසිරෙන්න ලේසියි. සංග්‍රහණ අවසරයි අපේ උපාසක මහතුරු සම්බන්ධ කරන මේ සෙනසුරාදා පවත්වන චාරිත්‍රයකටයි එනතන් ධර්ම සාකච්ඡාවකටයි මුල් පුරාණ බලාපොරොත්තු වෙන්නේ ඉදලාදලද වෙලාවේ අපි සෙනසුරාදා මේ හතමාර ඉඳලා 9 දක්වා පැයකමාර කාලයක් ධර්ම සාකච්ඡාව පවත්වන චාරිත්‍රයක් තියෙනවා හුඟක් වෙලාවට ওই බාහිර ගමන් නිසා කෙරෙන්නේ නැහැ අද වගේ ගමනක් නොයේදී ධර්ම සාකච්ඡා සඳහා වේලාව ලැබිච්ච අවස්ථාව. අපේ මුල් විනාඩි සල්පය විවස්ථා සීපත් කර ගන්න කාලය අරගෙන ඊට පස්සේ අපි වාරිච්චි වාරේ පැමිණිච්ච ආකාරයට සාමාන්‍ය ඵල සූත්‍රය ඊගාව කොටස කියවලා ඒකෙන් අපි ධර්ම සාකච්ඡාවට මාතෘකා සපය ගන්නවා. ඉතින් ඊට අමතරව කාටද අවශ්‍ය නම් සභාවට මාතෘකා ප්‍රශ්න ප්‍රකාශන කාලාන්තරූප ඉදිරිපත් කරන අපි ඒකට සාදර වෙනවා. ඉතින් මේ විදියට පැයකමාර කාලයක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වෙලාවට අපි අපේ භවනා ජීවිතේට එහෙම නැත්නම් භ්‍රමචාරී ජීවිතේට අදාළ කරුණු මිසක් අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න ඉදිරිපත් කරගෙන ගොඩක් වෙලාව නාස්ති කරන්න යන්නේ නැහැ. ඉතින් අපිට අද ධර්ම සාකච්ඡාවේ හැටියට විවස්ථාවේ හැටියට ඉදිරිපත් කරලා තියෙන යෝගාචර දිනචරියාව මතක් කර ගැනීමයි. ඉතින් ඒක සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම යෝගාචර දිනචරියාව කියවන්න බලාපොරොත්තු වෙනවා. කවුරුත් ඒ විදිහට කරුණාවෙන් අවධානය යොමු කරසේක්වා කියලා ඉල්ලා සිටිනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝගාවචර දිනචරියාව සුමේරි නිවන් සැපතෙන් සැනසෙනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් මාර්ගයේ සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්යබව නිතර සීයේ තබා ගත යුතුය අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කෙසඳා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන ඇදුරු වටන ගිලන් වැඩි හිටි වටන යන ආදීෙහි සුදුසු කල්ලි යෙදී ඍෂිනා හීල් දංකේ සඳහා බොජුන්නාට ගොස් නොපමාව එහි වත්සපයාසී කුටියට ආයිතු. බණ දහම් පුණුව සිරුරු පිළිදැඟුම් බවුන් නියත කෙසේ යෙදී පිරිසඳා gediye දෙවීමට පළමු පිරිසිදු පැනෙන් දෙව් පාත්‍රය තවි කියලා තැම්පත් කොට තැබිය යුතුය. පින්ඳ පාතේ සඳහා gediye ඇඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු ධරා කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනික් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසර දීමෙත් කමඨහනින් යුතුව පිඩු පිණිස හැසිර පිඩු පිළිගෙන පෙරලා යන කලද කමඨහන් නොයර ආයුතුය. බොජුන්වල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැසවුන් නැතහොත් ඊතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස් 5ට පමණ වත් පිළිවෙත්ති යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනා කිලම්පසකේ සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට ආයුතු. පෙරේම අවසන් වනතුරු පිරුවහන බණක් නැතහොත් කමඨහනින් කල් ගෙවා අලියොමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිදුවගත විය යුතුය. තමාගේ සියලු දිනපතා සියලු වැඩ සමා වෙන්නේ තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කර නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ නව අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරේක බව සීයේ තබාගෙනම ඒ කාලය සී නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිට දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් මුළුමුණින් ආරක්ෂා වීමට හිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පයේ රහසත් ලිපිටත් ඔබෙන් තොරණ වෙනසේ හැසිරිය යුතුය කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සීලුවට තමා විසින්ම කර ගැනීම යෝගාචරයට සුදුසුය. එබඳු දෙයිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම හිත තබාගත යුතුය. නිකරුණේ එකත වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාචරයට ඉඩ නැත. එහි නත්‍යවශ්‍යක කිසික් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකෙකුට හිරි අරවනසේ භාවනාවක් වා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුම්මද තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර નિયમિતතරක තන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු දෙක්මන් වෙයි. හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළ වන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා ඒබඳු උවදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්මසුත ආකංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත්තර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනාවක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවට ආත්ම කිරීමට හිතරගත යුතුය. ආගන්තුකෝ පැවින්න පැවිදි පින්වත්තුන්ට වද්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවාදාරහානවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතු වෙන බගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහියදීම ඔබේ සීල පරිපූර්ණට උපකාරුණ බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහගත යුතුය. ප්‍රමාණ ඉක්ම කරන ලියුම් ගන්න දිනුවද යෝගාචර தත්තර බාධක වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. ශාරීරික පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත් පවා අධිකව කොටසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යෑම මෙහිවසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහි නේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාචර දිනචරියාවයි. එතකොට අපි මේ නිම කෙළුවේ අද දවසේ පළවෙනි අංකය ඊට පස්සේ අපි අපේක්ෂා කරනවා සාමාන්‍ය ඵල සූත්‍රයේ එදා නතර කරපු තැනින් පස්සේ එදා මගේ සටහන තියෙන්නේ 7 වෙනි මාසේ 12 වෙනිදා කච්චායන ගොත්ත පකුද කච්චායනගේ විස්තරයක් සහිත කතාවකින් බලන්න සටහන කොතනද තියෙන්නේ කියලා. මේක පහයි දිනේ මොකද දෙන්නේ? අන්තිමට ඈ පහයි 10 මේක හරි සම්මත. පහයි 10 නෙවෙයි පහ මේ අපි 7 8 නියන්නේ. කාඩි ගම්මන්නේ. දැන් කොතාමුන්නේ පස්සේ හැමෝම. ඔව් දෙවෙනි සැරේ ඔක්කොමයි කොහමද අපි දා පගොඩ කච්චායනගේ සම්බන්ධව අජාසත් රජුරෝ කියාපු කතාව තමයි අන්තිම ඉතුරු කරලා මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හත්තරි මාසේ 12 වෙනිදා තමයි මගේ සටහන තියෙන්නේ. පිට පිට පිට 99 දීඝනිකා 1. භගුත කච්චායන කියන එක හම්බුණාද? ඒ ඒකට පල්ලෙහා පරිච්ඡේද කියවන්න ඕන. එදා ලියපු කොල්ලේ නෙමෙයි බලන්නේ දැන් අපි අනුකම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ඒ අජාසත් රජුරෝ බුදුජාන් වහන්සේ හමු වෙච්ච වෙලාවේ කරන ප්‍රකාශය අපි මේ දවස්වල ධර්ම සාකච්ඡාට ඒක තමයි ඉස්සරහින් තියාගෙන ඉන්නේ.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 ඊට පල්ලෙහාකට යන් කියලා. නිගණ්ඨනාථ පුතේ දන්නේ ඒකමිදාහම් බන්තේ සමයං යේන නිගණ්ඨ නිගණ්ඨෝ නාත පුත්තෝ තේනුපසංකමි උපසංකමිත්වා නිගණ්ඨේන නාත පුත්තේන සද්දින් සම්මෝදින් සම්මෝදනීයං කතං සාරණීයං එනද වීති සාරෙත්වා ඒක ඒකමන්තං නිසීදින් ඒකමන්තං නිසින්නෝ කෝ අහං බන්තේ නිගණ්ඨං නාත පුත්තං ඒතද වෝචං වහන්සේ තවත් සම්බන්ධ වෙන්න අපි යනවා මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටසක් කියවනවා ආගනින්ද වහන්ස තවත් එක් විටක මම ඥාත පුත්‍ර නිගන්තයන් කරා එළඹුණෙමි. එළඹ ඔවුන් හා සතුටු වෙමි. සතුටට කරුණ වූ සිත රැඳවිය යුතු වූ කතාබස් නිමවා එක්පසෙක හුන්නෙමි. වහන්ස පසෙක හුන් මම ඔවුන් නමතා. යතානුකෝ ඉමානි බොහෝ අග්ගිවේශ අග්ගිවේශන පුතුසිප්පායතනානි සේයතිදං හත්තාරෝහා පෙය්‍යාලං සක්කානුකෝ බොහෝ අග්ගිවෙස්සන ඒව මේවං දික්ඨේව ධම්මේ සම්දිට්ඨිකං සාමාන්‍ය ඵලං පඤ්ඤාපේතුන්ති බවත් අග්නි අග්නිවේශ්‍යාය යනෙනි යම්සේ අත අතරෝය අසරෝය යන මොහු හැම මේ අත්බවීම තමන් විසින් අත්දැක හැකි ශිල්ප නිසා ජීවත් වෙද්ද ඔහු එයින් තමන් මාපියන්, අමුදරුවන්, මිතුරන්, කම්කරුවන් සුවපත් කෙරෙද්ද, පිනවත්ද, මහාන බමුණට දන් දෙද්ද, බවත් අග්නි වේශ්‍යායනයෙනි. මෙසේම මහාන දමෙහි මේ අත්බැහීම දැකිය හැකි ඵල විපාකයක් පෙන්විය හැකිදයි මේ උචාලෙමි. ඒවං උත්තේ බන්තේ නිගන්ඨෝ නාත පුත්තෝ මං ඒතද වෝච ඉද මහරජ නිගන්ඨෝ චාතු යාම සංවර සංයුතෝ හෝති කතංච මහරජ නිගණ්ඨෝ චාතුයාම සංවර සංයුතෝ හෝති ඉද මහරජ නිගණ්ඨෝ සබ්බවාරි සබ්බවාරි වාරිතෝ ච හෝති සබ්බවාරි යුතෝ ච සබ්බවාරි ධූතෝ ච සබ්බවාරි පුටෝ ච එවං කෝ මහරජ නිගණ්ඨෝ චාතු යාම සංවර සංයුතෝ හෝති යතෝකෝ මහරජ නිගණ්ඨෝ එවං චාතු යාම සංවර සංගතෝ හෝති අයං උච්චති මහරජ නිගණ්ඨෝ ගතත්තෝච යතත්තෝච ටිතත්තෝ ചാති වහන්ස මෙසේ මා විචාල කල්හි ඥාත පුත්‍ර නිගන්තයෝ මට මේ කීහ මහරජ මේ නිර්ගන්ත ශාසනයෙහි නිර්ගන්ත තෙමේ යාම සතරක් ඇති සීල සංවරයෙන් වැසුනේ වේ. මහරජ කෙසේනම් නිර්ගන්ත තෙමේ යාම සතරක් ඇති සංවරයෙන් සංයුත වේද යත් මහරජ මේ නිර්ගන්ත තෙමේ වැළකුණු සියලු සිසිල් ගිය ඇත්තේ වේ. ਸਰව ප්‍රකාර සංවර සංවර ලක්ෂණයෙන් සමන්විත වේ. පිඹහල සියලු වාර්යයන් හෙවත් පව් ඇත්තේ වේ. කර්ම කර්මක්ෂය ලක්ෂණීය වූ සියලු පාප වාරණයෙන් මෝක්ෂය ස්පර්ශ කොට සිටියේ වේ මහරජ මෙසේ නිර්ගත තෙමේ චාතුර්යාම සංවරයෙන් සංවත වූයේ වේ මහරජ යම් හේකින් නිර්ගන්ත තෙමේ මෙසේ චාතුර්යාම සංවරයෙන් සංවත වේද එහෙන් මෝක්ෂාදිගමනයෙන්ම කෙලවරටපත් සිතැත්තේද කායාදී ඉන්ද්‍රියන්හි තවදුරටත් සංයමය කළ යුත්තක් නැති බැවින් සංයත ආත්ම ඇත්තේද මොනවට පිහිටි සිතත් තේද වේයයි කියනු ලැබේ. ඉත්තං කෝ මේ බන්තේ නිගණ්ඨෝ නාත පුත්තෝ සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පුට්ටෝ සමනෝ චතු යාම සංවරං ව්‍යාකාශි සේයතාපි බන්තේ අම්බංවා පුට්ටෝ ලබුජං ව්‍යාකරේය ලබුජංවා පුට්ටෝ අම්බම් ව්‍යාකරේය ඒවමේවකෝ භන්තේ නිගණ්ඨෝ නාත පුත්තෝ සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පුට්ඨෝ සමානෝ චාතු යාම සංවරම් භ්‍යාකාසි වහන්ස මෙසේ මෙසේ ඥාත පුත්‍ර නිර්ගන්ත තෙමේ මා විසින් සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලය ਵਿਚාරණ ලද්දේම චතුර් යාම සංවරේ පැවසීය යම්සේ අඹ ਵਿਚාරණ ලද්දේ දෙල් දක්වන්නේද දෙල් વિચારන ලද්දේ අඹ දක්වන්නේද එසේම වහන්ස ඥාත පුත්‍ර නිර්ගන්තයෝ සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵල વિચારන ලදුවෝම චතුර් යාම සංවරේ පැවසූහ තස්සමයන් භන්තේ ඒතද හෝසි කතං හි නාම මාදිසෝ සමනං වා බ්‍රාහ්මණං වා විජිතේ වසන්තං අපසාදේ තබ්බං මඤ්ඤේයා මඤ්ඤේයාති සෝකෝ අහං බන්තේ නිගණ්ඨස්ස නාත පුත්තස්ස භාසිතං නේව අභිනන්දින් නප්පටි කෝස් නප්පටි කෝසින් අනබින් අනබිනන්දිත්වා අපටි කෝසිත්වා අනත්තමනෝ අනත්ත මන වාචං අනිච්චාරිත්වා තමේව වාචං අනුග්ගන් අනුග්ගන් හන්තෝ අනික්කුජ්ජන්තෝ පුට්ටායසනා පක්කාමින් වහන්ස ඒ මට කෙසේනම් මාවැන්නෙක් සිය රටෙහි වසන මහණෙකු හෝ බමුණෙකු වෙහෙසය යුතුය කොට සිතන්නේදයි මේ සිත්විය වහන්ස ඒ මම් වනාහි ඥාත පුත්‍ර නිර්ගන්තයන්ගේ වචනය මැනවයි නොපැසසීමි විරුද්ධ බසකුදු නොකීමි නොම පසස්සා නොම පසසා නොද විරුදු බසක් කියා නොසතුටු සිතෙන් සිටි සිට තියෙන් නොසතුටු නොසතුට හඟවන වචනයක්ද නොකියා ඔවුන් කී ඒ බස් සාර වශයෙන්ද නොපිළිගත් තෙම් නොපිළිගත්තෙම් සිත ඇද සිතද නොම තබා ගත්තෙම් කුණස්නින් නැගී නික්ම ගියමි මේකදී මේ <clears throat> අද ඉස්ලාම් වගේ සම්බන්ධ වෙනාගේ මතක් කිරීම සඳහාත් නැත්නම් පරණාට සීකන්ද වීම සඳහාත් මේක පසුබිම පොඩ්ඩක් ධර්ම සාකච්ඡාවට පසුබිම සකස් කළොත් මේ අජාසත් රජුරෝ කියලා කියන තමන්ගේ පියා මරපු බිම්බිසාර රජුරෝ ඊටාම ක්‍රූර වදතියට මරපු රජ කෙනෙක් දේවදත්තගේ බහහාලා ඊට පස්සේ මුළු ජීවිතේ පුරාම ඒකට වෙහෙසෙන් දැවිලි තැවිලි සර ජීවත් වෙනවා. පස්සේ මේ මුවරණ වයස එනකොට විශේෂයෙන්ම තමන්ගේ දරුවා හම්බ වෙනකොට තාත්තා තමන් වෙනුවෙන් විඳපු දුක තේරෙනවා. එතකොට අම්මා මල්ලිකා දේවි ගිහිල්ලා කියනවා මල්ලිකා දේවිට සන්තෝෂෙන් ගිහිල්ලා කියනවා බබෙක් හම්බුණා කියලා. එතකොට මල්ලිකා දේවි කියනවා මට මේ එක පැත්තකින් මේක සතුටක් එක පැත්තකින් කනගාටුවක්. උඹට අද ඉඳලා තේරෙයි උඹ මරපු තාත්තා උඹ වෙනුවෙන් විඳපු දුක අද තේරුම් ගනි. ඒක පැත්තකින් බලන රජ පෙළපතට දරුවෙක් හම්බුණා කියලා මම සතුටුයි කියලා මල්ලිකා දේවි හැන්දෙන් බෙදනවා ඒ වෙලාවට. එතන ඉඳලාම තැවෙනවා. තැවිලා ජීවිතේ පුරාවට ධාර්මික ආගමික කටයුතු කරමින් ඉන්න වෙලාවේ රාජසභාව කැඳවලා රාජසභාවට කියනවා මගේ අසහනෙ නැතිකරන්න මේ ජීවිත වශයෙන් සතුටු වෙන්න ආතතිය නැතිකරන්න දක්ෂයෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා රාජ සභාවෙන් කඳවල අහනවා කවුරු හරි ඉන්නවද ඕගොල්ලෝ දන්න ශාස්ත්‍රවරයෙක් නැත්තම් ගුරෙක් වෙදෙක් මේ මගේ තියෙන මේ අසහනය නැති කරන්න කියලා. ඉතින් මේ එක එකන එක එකන එක එකන රෙකමන්ඩ් කරනවා අර හොඳයි මෙයා හොඳයි කියලා. එතකොට ඒ කාලේ බුදුජාණන් වහන්සේ ඇර හිටපු ශාස්ත්‍රාස්ත්‍රවරුම රෙකමන්ඩ් කරනවා. එක එකන ගාවට යනවා. ගිහිල්ලා ඒ රජු රෝහණේ බොහොම සරල ප්‍රශ්නයක්. ඇත්තු අස්තු බලන මිනිස්සු ඇත්ගෝවෝ අස්ගෝවෝ රස්සාවක් කළ හැම කළ දෝදරුව රකින්නවා. දානට පිනට දෙනවා. බණක් භාවනා කරනගේ මහාන වෙච්ච මිනිහට මොකද්ද මේ ජීවිතේ හම්බෙන සැප? මොකද්ද ශ්‍රමණ ඵලේ? බල මොකට මහානකම් කරන්නේ? එච්චරයි. ඉතින් ඒක ඇහුවට පස්සේ ඒකේ එක්කන ලැබු ගැන අහනකොට කොස් ගැන අහනකොට දෙල් ගැන කතා කරනවා. දෙල් ගැන අහනකොට කොස් ගැන කතා කරනවා. එක එකටවත් මේ ජීවිතේ මහානකමේ ජොලියක් නැහැ. සාමාන්‍ය ඵලයක් නැහැ. ඉතින් මේ එක එකනා දෙන වචන. ඉතින් නිගණ්ඨනාත පුත්ත හම්බ වෙච්ච වාරය පිළිබඳවයි මෙතන මේ අජාසත් රජුගේ රාජසභාවට ඉදිරිපත් කරන්නේ නිගණ්ඨනාත පුත්ත කියලා කියන්නේ ඒ කාලේ හිටිය දැනටත් ශාසනයේ තියෙන බුදුරජාණන් වහන්සේ ඉන්දියාවට ගිහලා ඕන තැනක කියලා බලන්න සර්වජන් වහන්සේ සම්බන්ධ සිද්ධාස්ථාන නටබුන් වල කිට්ටුවම නිගණ්ඨනාත නටබුනුත් තියෙනවා. හැම තැනම තියෙනවා. ඒ තරම්ම තාමත් ඉන්නවා. ඒ සම්පූර්ණ ඇඳුම් නැතුව හැසිරෙන අයට ඉන්දියාවේ රාජ්‍ය නායකව පවා ගිහිල්ලා ආශිර්වාද ගන්නවා. ශ්‍රමණයන්ගෙන් එහෙම කරන්නේ ඒ තරම් ඒගොල්ලෝ බලවත් දකින්න හම්බුණත් අත ගන්න හම්බුණත් විභූතිය සිභූතිය ලැබුව තරමට. ඉතින් මේ නිගණ්ඨනාථ කාට ගිහිල්ලා අහනකොට අහනවා දැන් ඔබ වහන්සේ මේ ජීගේ අතහැරලා මහාන වෙන මහාන නැන මොකද්ද මේ ජීවිතේ හම්බෙලා තියෙන සැපේ? මොකද්ද මේ ජීවිතේ හම්බෙලා තියෙන ඵලේ? ඉතියා කියනවා අපි චතු යාම සංවරය කරනවා. හතර ආකාරයට සංවරයක් එහෙම නැත්නම් සීලයක් රකින්න බොහොම උත්කෘෂ්ට විදියට සීලයක් රකින්නවා ඒ සීලේ විස්තර කියනවා හැබැයි මේ සීලේ රැක්කට මොකද හම්බුනේ කියන්නේ උත්කෘෂ්ට සීලයක් රකින්නවා හැබැයි මේ සීලේ රැක්කයි කියලා ලැබිච්ච ඉටිගෙඩියක් නැහැ එයා කියන්නේ තාම උග්‍ර විදියට ඒ දේවදාස සූත්‍රය කියවන්න ඕකට අදාළ අටුවාව දැනගන්න ඕන නම් සර්වචනාංශෙත් එතෙන්ට යනවා. ගියාම ඒගොල්ලෝ තනි කකුලෙන් හිරගෙන ඉර දින ඉර හැරන දිහාට අත් දෙක දික් කරගෙන අත් දෙක දික් කරගෙන මූණ බලාගෙන තනි කකුලෙන් හිටගෙන තපස්ලා කරනවා. එතෙන් ගියාම වටේට ගිනි ගඩොල් හතරක් ගහගෙන උඩින් අවුව පහලා තියෙන ගාවේ ඇඟ තවනවා. තනි වේලෙන් ජීවත් වෙනවා. උග්‍ර තපස් රකින්නවා. ඉතින් ඒ තපස් රැකන සතුටක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. ඉතින් ඒක නැවඩම මේ රජුරෝ දන්න මේගොල්ලෝ උග්‍ර මටවත් කරන්න බැරි දෙයක් කරනවා. හැබැයි සාමාන්‍ය ඵලයක් නෑ. මේ ජීවිතේ ලැබිච්ච සතුටක් නෑ. මේ අහන්නේ නිවන් නෙවෙයි. මේ අහන්නේ ධ්‍යාන නෙවෙයි. උඹලා මේ එදිනෙදා භාවනා කරනකොට ditta ධම්ම වශයෙන් මොකද්ද ලබන සතුට කියලා. එක්කෙනෙකුටත් උත්තර දෙන්න බෑ. හැම කෙනාම මූල ධර්මයෙන් උත්තර දෙනවා. දර්ශනයෙන් උත්තර දෙනවා. අපි උත්කෘෂ්ඨ වැඩ කරනවා කියලා කියනවා. නමුත් ඒක එක්කත් වර්තමානයේ සතුටින් නැහැ. ඉතින් මේ සූත්‍රේ පුරාවට තියෙන සාමාන්‍ය බල සූත්‍රය කියලා දීර්ඝ සූත්‍රයක්. ඉතින් අද බැලුවොත් සංඝයා හතරත් එච්චරයි. සංඝයාත් උග්‍ර වැඩ කරනවා. එක එක වැඩ කරනකොට වර්තමානයේ ඉන්නේ පුදුම ආතතියකින්, පුදුම පීඩනයකින්, පුදුම කලහකාරී ගතියකින් කලබලකාරී ජීවිතයෙන් ගත කරනවා. ඉතින් රජ කෙනෙක් කිව්වොත් එimhe ස්වාමීන් වහන්සේ මේ මහාන වෙලා මොකද්ද තියෙන සැපේ කියලා.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 සිංහල බුද්ධ ආගම රකින්න ඕනේ අරක මේක රකින්න ඕනේ කියලා උරුමයක් අරගෙන තියෙනවා භික්ෂුවගේ උරුමය තමයි වර්තමානම ඔසේ ජොලියෙන් ඉන්නේ එළඹ සිටි සිහිය. ඉතින් ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් ඒ කාලේ මේ අනේකෝ ශාස්ත්‍රවරු කොච්චරක් මිනිස්සු ලෝකය රවට්ටගෙන ඉඳලා තියෙනවද කියලා. රවට්ටගෙන හිටියට බුදුරජාණන්සේ එකටවත් අහුවෙන්නේ නැතුව යමෙක් ඇවිදිනවා නම් යමෙක් භාවනා කරා නම් යමෙක් සිල් රැකන යක් සමාධියක් රැකන එතන එතන එතන එතන ප්‍රතිඵල තියෙනවා. සාන්දුට්ටික ප්‍රතිඵල මේ කියන්නේ දිවි ලෝකයේ ලැබෙන ප්‍රතිඵලවත් ධ්‍යාන ලැබෙන ප්‍රතිඵලවත් නිවනවත් නෙවෙයි. මෙන්න මේක නැත්තම් ඒ මනස කවදා නිවන් දකින්නේ නැහැ වර්තමානයේ ඉන්න චිත්තක්ෂණයක් පාසා එළඹ සිටි සිපොතක් පාසයට සැපක් දැනෙන්නේ නැත්තම් විශ්‍රාමයක් දැනෙන්නේ නැත්තම් විවේකයක් දැනෙන්නේ නැත උට කවම කවදාකවත් විවේකයක් ලැබෙන්නේ මිරිකල ඇල්ලුවනම් උ මිරිකලම තමයි ජීවත් වෙන්නේ ඒ නිසා මේක සුකනම විදිහට මේ ප්‍රතිපදාව අල්ලගෙන ඒ වැඩේ සතුටෙන් ඒ වැඩේ මේ සාමීචයට අනුව ඒ වැඩේ කාටත් ගැළපෙන තේරෙන ක්‍රමයට යනවනම් ඒ මාස නිවන් දකින්න ඕන දැනටමත් ඉන්නේ නිවනේ තමයි. ඒ නිවනේ ආශිර්වාදයට ලැබෙනවා. ඉතින් ඒක නිසා අද අපිට මේ පාඩමෙන් ගන්න තියෙන්නේ කෙනෙක් ළඟට ගිහිල්ලා උඹ ඔය රස්සාව කරන්නේ මොකටද? නැත්නම් මොකද්ද උඹට රස්සාව ගමන පඩිය? එතන ගාන කීයකනේ? භාවනා කරකින් ඇහුවොත් නානා ප්‍රකාර දේවල් කියන්නේ. අපි මේ භාවනා කරන සමතේ වඩන්න කියනවා, විපස්සනා වඩන්න කියනවා, අනම දැන් දැන් ජොලියද දැන් ඉන්නේ මොකද්ද කියන්නේ? අපෝ දැම්ම දැන් මොකක්වත්ම නැහැ. දැන් තියෙන්නේ මේ දැඩි ආශාවක් සහ දැඩි බලාපොරොත්තුවක් දැඩි පරමාර්ථයක් කියලා මේක අල්ලගෙන ගියන්නත් වැඩි ගැහෙන ගතිය. ඉතින් ඒ නිසා බුදුසසුන කියන සාරලකම බුදුරජාණන්සේගේ තියෙන එතන එතන මේ ඔප්පු කරන ගතිය බුදුරජාණන්සේගේ තියෙන මේ ප්‍රායෝගික ගතිය ඒ බුරුමේ වන්දි ස්වාමීන් වහන්සේ මේක ගැන කියලා කියනවා අපි පැවිද්දෝ රැයට ඇඳට ගියාට පස්සේ බබා ලණ්ඩයි කියලා අපිට ප්‍රශ්න නැහැ අපි ජොලිය බුදිනවා. එච්චරයි. මේක තමයි ශ්‍රමණ බල කියන්නේ. අපිට ගිය කඩන නෑ කියලා ප්‍රශ්නයක් නෑ. එහා පැත්තේ එහා පැත්තෙන් බහින්න පුළුවන් මේ පැත්තෙන් බහින්න පුළුවන්. බඳපිය කාට බෑනේ. එච්චර ඕක කියාගන්න කාටවත් බෑ. තා අපිට තියෙන අනේ වයිෆ් නැති නිසා තනි ඇඳේ බුදියන්න බයයි කියනවා පැවිදි වෙලා.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 මොකද්ද ඵලේ? මොකක්වත් නැහැ බුදුහාමසේ දෙන්නේ බොහෝම සරල ඕනම කෙනෙකුට තේරෙන ඔය ගෙවල් දරවල තියෙන අසහන අපිට නැහැ. මෙන්න මේ වගේ සාන්තියක් තියෙනවා කියලා ඒ ටික දන්නවනම් අපිට නිවනක් ඕනේ නැහැ. අපිට මොකට නිවන නිවනක් හම්බ වෙන්නේ ඒ මධ්‍යස්තව තියෙන සැහැල්ලු ගතිය ඒ විවේකයේ ඒ හුදකලාව මේ මොහොතේ තේරෙනවා නම් විතරයි. අපිට හිතනවා මේ පින් කෙරුවට පස්සේ දවසක ඒක අඟහරු ලෝකෙම ඒක පාට හිතට වැටේ කියලා කතා කරද්දී කියන්නේ ප්‍රතිපදාවක නෙවෙයි ඉන්නේ. කවදාකවත් අනුකුබ්බ ප්‍රතිපදාවක නෙවෙයි ඉන්නේ. අනුකුබ්බ ප්‍රතිපදාවේ අවසාන ඵලයේ සුවඳ තියෙන තියෙන චිත්තක්ෂණය පාස දැනෙන්න ඕනේ. ඒකයි බුද්ධ ධර්මයේ සාන්දෘෂ්ටික අකාලික ඒහිපස්සික පච්චත්තං වේජිතබ්බ ගතිය. ඒ වගේ ධර්ම රත්නය කියලා ත්‍රිපිටකයට අහඳු කුරුපත්තු කරගෙන වැඳ වැඳ ඉන්න එක නෙවෙයි ධර්ම රත්නයට වදිනවා කියලා කියන්නේ ඒ ඒ ಗುಣ ධර්ම ටික ඒ ඒ චිත්තක්ෂණේ වැටෙනවා නම් ඒ මනුස්සයාට වෙනම නිවන් දකින්න ඕන කමක් නෑ. එයා දන්නවා මේ ගිහිගෙන් අතහැරපු දවසේ ඉඳලා භාවනාව පටන් ගත්ත දවසේ ඉඳලා මට මේ විවේකී තියෙනවා. ඕකේ ඕකේ කෙලපැමිනීම තමයි නිවන කියන්නේ. ඉතින් දැනට ඒක අත නෑර පවත්නවා නම් කෙලපැමිනීමට ළඟයි. අපිට මේ ඒක වෙනුවට ඉඳපු ගමන් ආයෙත් මේ දුක් කරදොලට යනවා ආය අමාරුවෙන් ආය සතිය පිහිටවන්න ඕනේ ආයෙත් පිට යනවනම් ඒ කියන්නේ නිවන පෙනිපෙනිත් අපි නිවනෙන් තොර දේවල් වලට ආශා කරනවා නිවනෙන් තොර දේවල් වලට ආවඩ ආයිබෝවන් කියනවා ඉතින් ඒකට අනිත් දේවල් එනවා එහෙම නැත්නම් තවන්න තේරෙයි හැම වෙලාවෙම එලඹ සිටි ගතියෙන් එහෙම නැත්නම් සතියෙන් ගත කරන කෙනාට ගත කරන හැම චිත්තක්ෂණයෙම ඒ සහැල්ලු ගතිය වැටෙනවා ඉතින් ඒක වෙනම උපකරණකින් පෙන්වන එකක් නෙවෙයි අල්ලපු ගෙදර මනුස්සයෙක් වෙන දෙයක්වත් නෙවෙයි.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 අල්ලපු ගෙදර ගෑණි සතුට වෙනවා කිව්වට හරියන්නේ නෑ. සක්මන් කරනකොට කකුල තියෙනවා කකුල තියෙන බව වැටහෙනවා. වෙන්නේ නැත්තම් මම ඕකවත් දන්නේ නෑ. ආහනේ සරලකම ඒ අර ඒ වර්තමාන මොහොත පිහිටපු ගතිය ඒක මේ ප්‍රායෝගික ගතිය මුළු ත්‍රිපිටකයේ පුරාවට තියෙනවා. මේ විශ්වවිද්‍යාල කාර්යෝයි දර්ශන කාර්යෝ මේක වෙනම තැනකට ගිහිල්ලා දෙන්න හදනවා. නෑ නෑ ඒක වෙන කාටවත් තේරෙන්නේ නෑ. ඒක තේරෙන්නේ අපිට විතරයි. ඕගොල්ලන්ට තේරෙන්නේ මේ බුද්ධ පූජා තියෙන එක විතරයි. ඕගොල්ලන් මේ ගැඹුර තේරෙන්නේ නැහැ කියනවා. සාමාන්‍ය බල සූත්‍රේ මොකක්වත් බුදුහාමුදුරුවෝ සාමාන්‍ය රාහුල කෙනෙකුට සාමාන්‍ය සෝපා කෙනෙකුට සාමාන්‍ය සුනිත කෙනෙකුට තේරෙන්නේ මොකක්ද කියලා නෑ. අපි හිතන්නේ මොනම ගැඹුරක්වත් නෑ ගැඹුර තියෙන්නේ ඒ වෙලාවේ සතුටේ. ඒ වෙලාවේ එළඹ සිටි ගණේ හැබැයි කාට හානි කරලා නෙවෙයි. කවුරු හූර කාලා නෙවෙයි. සතුන් මරලා නෙවෙයි. වර්තමානයේ එළඹ සිටීම. ඉතින් ඒක නිසා මේකෙදී එදා කාලේ නිගණ්ඨනාථ පුත්ත වගේ සාස්ත්‍රූරුන්ට චෝදනා කරන ස්වරූපයෙන් ගත්තට අද කාලේ බුද්ධ ශ්‍රාවකයන්ටත් විරුද්ධ චෝදනා තියෙනවා. මේ චෝදනාවම තියෙනවා. ඇයි මේ මහානකම කරන්න කියලා කිව්වට අද ලංකාවේ ඉන්නේ 30000කටත් අඩු සංඛ්‍යා පිරිසක්. ඒකෙන් ඇයි තමයි මහානකම කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න කී දෙනෙක් පඬිතු ස්වාමීන් වහන්සේලාට කැමති පුළුවන් වෙයිද දන්නේ ඒක පිළිබඳව තියෙනවා මේ 70 report කියලා එකක්. ඒක කරලා තියෙන්නේ බුද්ධහම විනාශ කරන්න ගහන්න ඕන තැන් පිළිබඳව ලෝකේ කරපු සමීක්ෂණය. ඒ කියලා තියෙනවා බලවත් සංවිධාන 635යි ලෝකේ තියෙන්නේ. බෞද්ධ සංවිධාන. ඒ හැම එකටම දැන් කතෝලික එක්කෙනෙක් ගිහලා පැවිදි වෙලා දායක වෙලා ඉවරයි. හැම දැනින්ම තොරතුරු යනවා. ඒගොල්ලෝ සටහන් කරලා කියනවා නිදර්ශනයක් වශයෙන් බුරුමේ සිද්ධ වෙන දේ. ඒක පුංචි පිරිවෙන්න ගියාම 200 300 පොඩි පොඩි පැටව සාමනීරලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ඉතින් පුළු පුළුවන් විතර බණ භාවනා කරන්න යනවා. ඉතින් මේ මිනිස්සෙක් කරන්න ගිහිල්ලා ලොකු අමතර ගාඩ ගිහිල්ලා එකපාර ලක්ෂයක් දෙකක් දෙනවා. අනේ සාංශ බුද්ධාගම හරිසෝ ඔබ වහන්සේලා දකින්න මට පුදුම සතුටුයි. මේ මෙච්චර ගාණක් මට දෙන්න ගාව. ඉතින් බුදුහා ලොකු අමතර මේ මාසෙට පාවඩ එලලා තේරොත් තරං ගහලා ඒ ලක්ෂ දෙක අරගෙන තියා කියන මට සාංශ බැරිද බණ භාවනා කරන්න මට බැරිද පැවිදි වෙන්න අම්මෝ පුළුවන්. හෙට උදේම පැවිදි කරන්න. පැවිදි කරලා ටික කාලයක් ගියාට පස්සේ මේ මනස ලොකු ආමරු කාට කියලා කියනවා ස්වාමීන් වහන්සේ මේ පොඩි ආමතුන්ගේ අනාගතය ගැන සැලකන්න උගන්වන්න ඕනේ. මේ කටිට ඉංග්‍රීසි නෑනේ. ඉතින් ආමතුන්ගෙන් අපි දැන් ඇත්තෙත් නෑ තියෙනවනම් හොඳයි. මේ ඉංග්‍රීසි ටික ඒකට යහන ස්වාමීන් මම දැන් ඉතින් ස්වාමීන් වහන්සේ ගෝලෙන්නේ ඉංග්‍රීසි උගන්වන්නද කියලා. හොඳයි හොඳයි. මාසයක් දෙකක් යනකොට ලොකු ආමතුන්ට මතකත් නෑ ගෝලයේ භාරදීච්ච බා ඉංග්‍රීසි පන්තියක් මතක නෑ. අරූ ටික දවසක් කියලා කියනවා මේ හොඳ ඉංග්‍රීසි තියෙන බයිබලේ. ඒක තමයි හරි එක. ඒ නිසා මේ ත්‍රිපිටකයේ පොත් ඉගෙනගෙන කරන්න බෑ. ඕගොල්ලෝ මොකද කියන්නේ මේ අපි බයිබල් පාඩයක් අරගෙන ඒකේ ව්‍යාකරණ ගත්තොත් මොකද වෙන්නේ? චලපොඩියෝ මොකද දන්නේ? yes yes. ටික දවසක් ගියාම ਸਰබලධාරී දියන්නාන්සේ හැම වාක්‍යයකම ඉන්නවා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ ඌ අහලා තියෙනවා පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවිදිුනේ ඇයි කියලා. ඉතින් තාම ඌ වැඩ පටන් ගන්නවා. ඉතින් පොඩි ආහාරෝ ඉතින් කියන්න දන්නේ නැහැ. මම පැවිදිුනේ නිවන් දකින්න නම් මම මොකද දන්නේ නැහැ. ඒ වෙනුවේ ඔබ වහන්සේගේ පැවිදි ජීවිතේ සාර්ථක වෙන්නේ මොනවා ලැබුණොත්ද? ඒකට නම් මට රත්තරන් පාට බෝල් පොන් පෑන් එකක් හම්බුනොත් මට සීසෙසේ සාර්ථකයි. ඒ තව කෙනෙක් කියනවා මේ සිවුරත් ගහගෙන යන පුළුවන් පුංචි ඔරලෝසුවක්. ඒක ඔක්කොම දෙනවා. ඒක තමයි සාමාන්‍ය ඵලෙ. ඊට පස්සේ ඔලියනවා මෙතන මම බුරුමේ ඔක්කොම සර්වේ කරලා බැලුවා මෙච්චර ගාණක් පැවිදුණේ ඇයි කියනවත් දන්නේ නැහැ. මේ මිනිසුන්ට ගහන එක ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ඵලයේ දන්නේ නැහැ. මේ පැවිදිලා භාවනා කරන්න කියන එක කොහොමඩක්වත් දන්නේ නැහැ. නිවන් දකින්න එක කොහොමඩක්වත් දන්නේ නැහැ. ඒගොල්ලන් තියෙන ධර්මාචාර්ය විභාගේ පාස් කරන එකයි, පඬිතු විභාගේ පාස් කරන එකයි. ඒක හොඳින් හරි නරකින් කරනවා. පඬිතු පිරිවෙන් බහමුදුරන ගාණක් දුන්නාට පස්සේ යම් හොඳට බීලා එන්නේ පිරිවෙන පරීක්ෂා කරන්න අසංක. ගුරුවරයාටත් ගානක් අසම් කරනවා. පන්සලටත් ගානක් අසම් කරනවා. ලංකාවේ ඉන්න දේවල් ලිව්වා. ඉතින් ඊට පස්සේ මෙයා පඬිතයා. ඉතින් යාගෙන් ඇහුවොත් එimhe කතෝලිකෙක් ඇවිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ මහානකම් කරන්න මොකටද කියලා. ඉතින් එයා පොත දිගහැරලා කියනවා මෙහෙමයි මෙහෙමයි මේක තියෙනවා පටිච්චසමුප්පාද කියලා එකක් මහත්තයට තේරෙන්නේ නැහැ. මේකේ තියෙනවා මේ සීල සමාධි ප්‍රඥා මහත්තර තේරෙන කියලා මෙලෝ අදාළ නැතියක් කියනවා. මං පැවිදිලා මට හම්බුනේ මොකද්ද කියන්නේ මෙලෝ දෙයක් නැහැ. ඉතින් ඒ කියලා තියෙනවා මුදු බුද්ධහම වනසන්ඩ මේ ආයතන 635කට ගහන එකයි තියෙන්නේ. ඒ report එක මේ ළඟදී එලි දැක්ුවා. 2012. 2012 ඔය Wikipedia Wikileaks එකත් එක්ක ලෝක විනාශෙත් එක්ක ඔක එළියට ආවා. ආවට පස්සේ තියෙනවා අපේ බෞද්ධයෝ 99%ක්ම බුද්ධහමෙන් අවසාන ඵලය දන්නේ. අපි සීලයක් රකින්නේ ඇයි කියලා දන්නේ සමාධියක් රකින්නකොට අපරමුණ දන්නේ නැහැ. මෙනෙහි කරන්න ඕන එක දන්නේ නැහැ. මොනවද කියන්න ඕනේ දන්නේ නැහැ. ඒක ලියලා පඬිතුකමට කියනවා අපිත් භාවනා කරලා තිනවා අපිත් සිල්ලා කරලා තිනවා කියලා ඒ තම්බිලා හරි දුස්චරිතයි කියලා මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියනවා. තම්බිලා පෙනේ පෙම්පෙන්න හිටන් ද වෙනකොට. ඕගොල්ලන්ට වැඩිය බොහොම තදින්ම කියවනවා මේ පොත් ටික දැන්. කෙලින්ම ත්‍රිපිටකයමයි කියවන්නේ. කියවලා තම්බිලා තම්බිලාට ලෙක්චර්ස් දෙනවා. මේ ළඟදී ඉරාන් කාර්යයක් ඇවිල්ලා පරිනිබ්බාන සූත්‍රයේ දුන්න විස්තරයක් දීලිවලලා හිටිය අහන 15000ක් තම්බිලා ඔක්කොමලා පකීර්ලා ඔක්කොමලා ලෙබ්බෙලා ඔක්කොමලා තෙල්කාරයෝ කතා කරලා කියන ඕගොල්ලෝ දන්නේ අපේ අපිට පිළිගන්න වෙනවා සරුවච්චන් වහන්සේ බුදුහාමුදුරු උන්වහන්සේ කියලා තියෙනවා උන්වහන්සේගේ අවෑමෙන් මෙන්න මේ ಗುಣ සහිත මේ අපි පැත්තෙන් කියනවා නම් ලේ මොකද්ද කියන්නේ නබි නායක කෙනෙක් එනවා එහෙම නැත්නම් ශාස්ත්‍රුණ වංශනාවක් එනවා එයා තමයි නබි නායකතුමා මෙන්න නබි නායකතුමාගේ ඔක්කොම මේ මෛත්‍රී බුදුහාමුදුර ගැන සම්පූර්ණ කියලා කියනවා. එයා තමයි නබි නායක. මෙන්න ಗುಣ. බලන්න ඕගොල්ලෝ දන්නේ නැද්ද ඔයගේ නබි නායකගේ නැද්ද මේ බුදුහාමුදුර කියන ಗುಣ? මේ 26 වෙනි පාඩේ තුන්වෙනි ඡේදය කියලා බලන්න මේ ටික නෙවෙයිද තියෙන්නේ කියලා කුරානේ. අපි අහුවනගේ හිතයි තම්බිය ලෙබ්බේ බුදුන් කියලා හිතෙනවා. අපි මොනවද දන්නේ? අපි කියනවා බුද්ධහම මේ පොත් කියවට ගැඹුරුයිනේ තේරෙන්නේ නැහනේ. තම්බිලා කියවෝ. ඒකල හෙට අනිද්දා වෙනකොට එහෙන් එන්නේ මෙහෙට කමටහන් දෙන්න අත මෙහෙම කරන තම්බි කෙනෙක්. අපේ කට්ටිය වැඳගෙන යයි ඒ රටින් ආවෙකයි කවුරක්වත් දන්නේ නැහැ ඒ මොකද මේ භාවනා කරලා තමන් භාවනා කරනකොට මේ වැටහෙන්නේ මොකද්ද කියන එකටයි බුදුහාමතුරු අවධානය යොමු කරන්නේ ඒක අපිට බොහොම ලාමක වැඩි ඒක සරල වැඩි අපි හිතනවා මොකක් හරි එකක් භාවනා කරනකොට උඩින් අන් දෙකක් වගේ එකක් එයි රැස්සල විදක් වගේ එකක් එයි එතකන් කට අරගෙන ඉන්නවා ඒකට තමයි මේ ටොක් කරන්නේ සාමාන්‍ය බලය කියන්නේ භාවනා කරලා තියෙන ඵලය කියන්නේ සාන්දුට්ටික දෙයක්. මේ ජීවිතේ Taman අත්දකින්න දේ. අපි ඒක මගාරවල බුදුන් අත්දකපු දේ අහනවා, ගුරුවරයා අත්දකපු දේ අහනවා, අල්ලපු ගෙදර දේ අල්ලපු අහනවා. කවදාකවත් ඔකක් වෙන්නේ නැහැ. ඒ අපිට මේ වර්තමාන මොහොතට එන්න, එළඹ සිටි මොහොතට එන්න බැරිකමක් තියෙනවා නම් අසරණයි. අනුකම්පාකට ඒක. නමුත් ඒකට එන්න පුළුවන්කම තියෙදි මේ නන්නත්තර වෙලා අපි මේ විද්‍යාවෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා ආර්ථිකයෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා දේශපාලනඥයන්ගෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා සමාජ තත්ත්ව වලින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවන නිගණ්ඨනාද පුත්ත හොඳයි අපේ දින පටලවිලට වැඩි ඌ දන්නවා ඌගේ වැරදිල්ල මොකද්ද කියලා අපිට මේ මෙච්චර ලස්සන දෙයක් පෙන්නලත් තාම අනාගෙන අපි අනාගාමී වෙන්න හදනවා මේ කියන ධර්මයේ මේ සරල දේ අනාගෙන අපි හිතනවා අනාගාමී වෙයි මෙහෙම ගියාම අනාගාමී වෙයි කියලා අනාගාමිනේ අනාගැනිල්ල නම් වෙයි. ඒ නිසා මේ සරල ප්‍රඥාන්තික තිබිච්ච මේ මනුස්සකම කාටත් තේරෙන ගතිය අපි හිතනවා ආයක නෑ අපි බුදුහාමරට ඊට වඩා විශස් විශේෂ ගුණ හේතු කරන්න හදනවා 18 රියන් රැස් වී දෙනවා උඩින් ගියේ සීළු කොට වැඩි උඩ හිටියේ අම්බෝ වන්දි වන්දිටක විතර අපිට කරන්න පුළුවන් කියලා. මොනවාසේ එහෙම දෙයක් නෙමෙයි කියන්නේ මමත් මිනිස්සෙක් උඹත් මිනිස්සෙක් උඹටත් මෙතෙන් දෙන්න පුළුවන් මෙන්න ක්‍රමය. ඉතින් මේ සත්‍යාස්තු ගැන කියලා ඒගොල්ලන් අඩපාඩු දකිනකොට අපිට හරි hina යනවා මෝ මොඩියෝ කියලා. අපිට හරියට කන්නාරියෙන් බලම අපි ඊට වැඩිය මොඩියෝ. මෙච්චර ලස්සන බුදුහාමර මේ ක්‍රමේ පෙන්ලා තියේදී අපි වටේ අත ගන්නවා ජනප්‍රියතාවයට සල්ලි හොයන්න දේශපාලනයට යන්න. ඉතින් ඒක ලියලා අපිත් කියනවා අපිත් බුද්ධ පුත්‍රයෝ කියලා. අපිත් බුද්ධ ධර්ම දන්නවා කියලා. ඉතින් ඒකයි කියන්නේ මේ මේ අනේ මේ කාලේ නම් බුදුහාමුදුරුවෝ ලංකාවට එන්න එපයි කියලා. ආවෝ සීදී නසගන්න. මේ බුද්ධහම කියලා අපි මේ කරන කෝලම් දකින්නකොට වෙන කාගේරි නමක් කියලා නබිනායකගේ මේ රෙඩිය කිරුවට බුදුහමට තරහන එකක් නැහැ. නබිනායකගේ ගෝලේ මොනවා කරන ප්‍රශ්නයක් නැහැ. මේ බුද්ධ ශාවකයෝ කියලා කියන බුද්ධ පුත්‍රයෝ කියලා හිතන පැවිද්ද කියලා හිතන මේ කරන වැඩ ටික දිහා බලනකොට බලනකොට ආනන්ද මහත්තයාමරු ලියලා දෙනවා අනේ හිමියනි නොවැඩිනු මැන. 1956 ලියලා තියෙනවා බුදු හිමිනි අනේ මේ කාලේ නම් එන්න එපා. ලංකාවට ආවට පස්සේ මේ පෙන්වන්න තියෙන නාටකම් දැක්කොත් හිටියට වැඩි වේගයෙන් බුදුහාමුදුරුවෝ අපහු යයි. මේ කියන දේ. ඒක නිසා හොඳට මතක තියාගන්න අපට විශේෂයෙන් භාවනා කරන පිරිස වලට ඒත් ලොකු වගකීමක් තියෙනවා මේ භාවනා නොකරන අයට වැඩියි. අපි කරන දේ අපි දන්නවද?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 ඒක දන්නවනම් ඔය මොනම ගැඹුරක්වත් ඕනේ මොනම අභිධර්මයක්වත් ඕනේ මොන විනපිටකක්වත් ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් මම ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නා මට මෙන්න මේමයි වැටෙන්නේ. මොනම සංකර වචනක්වත් ඕනේ ඒක කියන්නේ. ඒක කිය මිනිහට අජාසත් රජුරුත් පිළිගන්නවා බුදුහමරුත් පිළිගන්නවා නිකණ්ඨනාතත් පිළිගනි. ප්‍රති වර්තමානයේ ඉන්න බව දන්නවා. එතෙන්ද ගන්න අමාරුකමක් තියෙනවා. එතෙන් ගන්න බැරිකමක් තියෙනවා නම් අනුකම්පාකට ඉද. ඒක නෙමෙයි ප්‍රශ්නේ අපි හිතනවා ඒක නෙමෙයි විඩරි ගැඹුරක් ඇති කියලා. අපිට නොපෙනෙන මොකක් හරි ඇති. ඒ නිසා බුදුරජාණන්සේ මේ මේ මේ කාලකාරාම සූත්‍රය කියලා කියනවා. දිත්තං නමඤ්ඤති අදිත්තං මඤ්ඤති මේ දුටු දෙහි ඔయిత එහා දෙයක් නැහැ. ওই දේ නොදකින් කියන්නත් එපා. ඔය ආවේ පණිවිඩයක් දෙන්නයි. අන්න ඒ නිසා මේ ඉදිරිපත් වෙච්ච දේ තමයි නිවන තියෙන්නේ. ඉදිරිපත් වෙච්ච දෙයට එළඹ සිටිනවා නම් ඕක තමයි බුදුහාම අපේක්ෂා කරන්නේ. මේ ඉදිරිපත් වෙද්දී මේක මේ කැල අයින් කරන්න ඕනේ මේ කාලේ වැඩි කරන්න ඕනේ කියනවනම් ඒක නිවන නෙවෙයි. මේක නොදකින් කියනවනම් ඒත් නිවන නෙවෙයි. නෑ මේක ඇතුළ ගැඹුරක් ඇති කියනවනම් ඒත් නිවන නෙවෙයි. ওই තීරණ ටිකම තමයි ඉදිරිපත් වෙච්ච ඒ ඇත්ත ඇති හැටියට දකින්න දේ දකින්න හැටියට බලලා කෙනෙකුට කියන්න පුළුවන් නම් එහෙනම් නිවන් මාර්ගය. ඒක නිවන නෙවෙයි නමුත් නිවන් මාර්ගයේ අපිට ඒකවත් බැරි නම් මම දැන් ඉඳගෙන ඉන්නවා මට දැන් ඉඳගෙන ඉන්නකොට මට මෙන්න මෙහෙම වැටේනවා මම ආශ්වාස කරනවා ආශ්වාස කරනකොට මෙහෙම වැටේ ඒකවත් කියා ගන්න බැරි නම් ඒ කියන්නේ ඒක මදි කියලා හිතනවා නම් එහෙනම් පටලවලා කියනවා ඉතින් ඒකයි මේ සාමාන්‍ය ඵලයේ තියෙන වටිනාකම ගැඹුරෙන් කියන්නේ යථා භූත ඥාන දර්ශනය. ඇත්ත ඇති හැටියෙන් දැකීම. හිතන දේ ඇති හැටියෙන් දැකීමවත් නැත්ත ඇති හැටියෙන් දැකීමවත් නෙමෙයි. තමන් ඉස්සරහා මේ තියෙන දේ ඇති හැටියට දැක ගන්න පුළුවන් නම් වෙන මොකක්වත් අඩුවක් නැහැ. ඒ නිසා මේ ටික තමයි මට හිතුනේ මේ විස්තරේ කියනකොට සභාගත කරමු කියලා. ඉතින් මම ආරාධනා කරනවා විවෘත ධර්ම සාකච්ඡාවක් මාර්ගයේ මේ සම්බන්ධ වෙන කෙනෙකුට වෙන අදහස් තියෙනවා නම් නැත්නම් වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් එහෙම නැත්නම් වෙන තමන්ගේ භාවනා පිළිබඳ ප්‍රකාශ කරන්න තියෙනවා කර්මා කළ ඉදිරිපත් කරන්න. ආසා සිතුවිලි විඥානය ඒක ඒ තුනකට මොකද්ද කියන ඒ තුන් දෙක කියලා තිබුණාට ඒ තුන් දෙනාගේ වෙනස්කම් මට අපහැදිලි මෛතන ප්‍රකාශයේ හරියටි නමුත් ඒකට මේ මේ අපහසුකම විසගන්න සරලතෙනින් ධනතෙනින් පටන් ගන්න යන්න පුළුවන්. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පාසෝ පසපච්චා වේදනා. ඒකෙන් හරි අහලා තිනවා. එතකොට ඒකෙන් මොකද්ද වැටෙන්නේ? ස්පර්ශය කියන්නේ ඇස සම්බන්ධයෙන් ගත්තොත් ඇසට රූපයක් ආවට පස්සේ මනස එතෙන්ට මනෝ විඥානය එතෙන්ට යොමු වුණාම නෑ චක්කු විඥානය කියන හැඟීමක් රූපයක් දැකීම සිද්ධ වෙනවා. දැකීම ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ ඒක විඳිනවා. විඳිනාට පස්සේ හඳුනා ගන්නවා. හඳුනාගත්ත පස්සේ ඒක ගැන හිතනවා. ඒ දිගට යනවා. ඒ නිසා අපි දන්නවා ඒ දැකීමක් සිද්ධ වෙන්නත්, ඇහිීමක් සිද්ධ වෙන්නත්, ගන්ධ රස පහසක් සිද්ධ වෙන්නත්, ওই කියන දැනීමක් සිද්ධ වෙන්නත් සිද්ධ වෙච්ච සුපර් මාකට් එකේ බඩුවක් නෑ. ඒ වෙලාවේ එක එක පැති වලින් ඇවිල්ලා වැදිලා ඒ වෙලාවේ තමයි දැකීම ඇහිීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ස්ථිරව පවතින වස්තුවක් ස්ථිරව පවතින හැක් ස්ථිරව පවතින දැකීමක් නැහැ. එතන එතන ගිනිකූර හරියටම ගිනි පෙට්ටිය පැත්තේ හරියට වැදුනොත් ගිනි පුරුඟක් පයින්. එහෙම නැතුව ඒ හරියට ඒ වන්දිර වැදිලා නොතිබුණා නම් ගිනි පෙට්ටිය තිබුණාට ගිනි කූර තිබුණාට ඒ මේ අනි ගිනි කූරට මෙහෙම යන්නට ගිනි පෙට්ටියටපත් වෙන්නේ නැහැ. හරියට ඒ කෝණයට ගිහිල්ලා තුන් හතර සැරයක් ගහනකොට ගිනි පුරුඟක් පනින. ඒ වගේ තමයි දැකීමක් සිද්ධ වෙන්නේ. රූප තිබ්බ පළියට බෑ. ගිනි කූර තිබ්බ පළියට බෑ. චක්කු විඥානේ චක්කු ප්‍රසාදේ කියලා ගිනි පෙට්ටිය පැත්ත තිබුණාට බලිය බෑ. ඊට පස්සේ මේ දෙකේ ගැටුමක් සිද්ධ වෙන්න ඕනේ. හරියටම ඇන්ගල් එකට හරියට බර දාලා ඒත් මෙහි අපේ එහෙමත් ගිනි කුර පෙට්ටිපත් වෙන්නේ. තෙතයි. ගිනි කුර වෙඩි බෙටිය ගලවලා යනවා. වියලිව තිබුණොත් ගැව්වොත් හරියට ගානට ගියොත්පත් වෙනවා. ඒකේ පත්තු වීම ගිනි පෙට්ටිය තාතික වෙන්නේ නැහැ. ඒ කරුණු තුනක් එකට එන්න ඕනේ. ආවට පස්සෙ මම ගිනි බුරුකක් ඒ නිසා ඒකෙන් ඒක තේරුම් ගත්තොත් ඇහැට රූපයක් දකිනකොට සද්දයක් අහනකොට කලින් පැවිදිච්ච රූපයක් කලින් පැවිදිච්ච ඇහක් සහ නිතර පේන රූප කියලානේ අපි හිතන්නේ. නමුත් පේන හැම වෙලාවකම ඒ පුට්ටු තුනකින් ලිංගල් තුනක් උඩ මුට්ටි තිබ්බා වගේ මේක සිද්ධ වෙනවා දන්නවනම් අපිට තේරෙන්න ඕනේ මේකට නැතුවම බැඩි අත්‍යන්ත කර්ම තුනක් තියෙනවා. රූපයක් තියෙන්න ඕනේ. පණ ඇති ඇහක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අතරමැද බාධාවක් නැසෝ ආලෝකයෙන් මේ රූපය ඇවිල්ලා ඇහි වදින්න ඕනේ. රූපය ඇහි වැදුනට හිත එතන නැත්තම් පෙනීමක් සිද්ධ වෙන්නේ. අපි කනක් කනින් මොනවාරි අහගෙන ඉන්නලාට ඇහැට වැටෙන රූප අවලංගු වෙලා යනවා. අපි හොඳට රසක් බල බල ඉන්න වෙලාවේ කනට ඇහෙන ශබ්ද ඇහැට වැටෙන රූප අවලංගු වෙලා යනවා. මොකද අපි අර අපේ හිත එකකට යොමු වෙලා තියෙන නිසා ඒ වෙලාවට හිතේ අවධානය එන්නේ දැකීම, ඇහිීම, ගන්ධ, රස, පහස හිතනවා කියන එක එකට විතරයි. අනික එකට හිත ගියොත් අනික පහම අවලංගු වෙනවා. ඒ නිසා අපි බලනවයි කියලා කියන්නේ රූපයක් බලනවා කියලා කියන්නේ ඇහිීම ප්‍රතික්ෂේප කරනවා. ගන්ධ බැලීම, රස බැලීම, පහස ලැබීම සහ හිතවිලි ප්‍රතික්ෂේප කරුවොත් විතරයි රූපයක් බලන්න පුළුවන්. නැත්නම් රූපයක් බලන බැලීමට පහළ වෙන විඥාණය අනිකව චප්ප කරගෙනමයි පහළ වෙන්නේ. දෙකක් එකවර වෙන්න බෑ. ඒක නිසා රූප බලන හැම වෙලාවෙම අපි ශබ්ද ප්‍රතික්ෂේප කරනවා ගන්ධ රස පහස ප්‍රතික්ෂේප කරනවා හැබැයි අපි ඒක දන්නේ නැහැ මොකද අපි බලන රූපෙට ඒ තරම් නතු වෙනවා ඒ තරම් ලෝල වෙනවා ඒ තරම් ආශ කරනවා ඒ නිසා රූපෙදී යදී බැලී ගතාගෙන ඉන්නකොට ඒ වෙලාවේ එන ශබ්ද අපිට ඇහුනේ නැහැ ගන්ධ රස පහස උන්නේ නැහැ කියලා බුදු වචනයක තිබ්බොත් සමහර විටක කල්පනා කරන්න ඉඩ තියෙනවා නැත්නම් කල්පනා කරන්නේත් නැහැ මේක තේරුම් ගත්තා නම් ওই අන්තිම කියන එක හිතට ධර්මතාවයක් විදියට ආපුවාම ඒකට අවධානය යොමු වුණොත් හිතවිල්ල පහළ වෙනවා. ඇහැට රූපයක් දැකලා එතෙන්ද හිත ගියොත් පෙනීම පහළ වෙනවා. ඒ නිසා මනසේ, කනේ, නාසයේ, දිවේ හැම තැනම සිද්ධ වෙන්නේ එකම දේ. එකම විදිහට තමයි පෙනීම ඇහිම සිද්ධ වෙන්නේ. මම මේ ප්‍රශ්නේ මුලට ගත්තේ අපිට සාමාන්‍ය මූල ධර්මානුකූලව පෙනීමක් සිද්ධ වෙනකොටත් ওই දේ සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න නැතුව අතෙන්ට යනවයි කියලා කියන්නේ මේ උඩ තියෙන ගහ තේරුම් ගන්න නැතුව මුල් හොයන්න හදනවා කියලා වගේ. ඒ නිසා හොඳට බලන්න අපිට අපි සක්මන් කර කර ඉන්නකොට පයේ පොළවේ ගැටෙන එක හොඳට බල බලා ඉන්නකොට අපිට රූප පේන එක මතක නැති වෙනවා. පටේ කුරුළු ඇහි සද්ද මතක නැති වෙලා යනවා. අපිට වේදනාව මතක වේදනාව හිරුවිලි සද්ද කුරුළු සද්ද තියෙනවනම් මේක මතක නැහැ. ඒ නිසා හයක් හැකියාවල් තියෙනවා එකයි කරන්න බලවන්නේ. එකයි සිද්ධ වෙන්නේ. නැත්නම් මනස ගන්න එක විකල්පයයි. අන්නේ විකල්පය තහිත ගියයි කියලා කියන්නේ පහම වැව්වා. අනිත් එකට හිත ගියොත් මේ අරමුණේ හිත වැවුණා. ආනේ ඒ දේ අපි භාවනාදී අත්දකින්නවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මනසට යන්න පුළුවන් පිට වෙන්න පුළුවන් දොරවල් හයක් තියෙනවා කුරුල්ලෙක් දාලා දෙනවා කූඩු හයකින් පිට පිට වෙන්න පුළුවන් එක කූඩුවකින් එක දොරකින් විතරයි එකවරකට පිට වෙන්න පුළුවන්. ඒ පිට වෙනට අනිත් දොර පහම අක්‍රිය වෙලා යනවා. නිෂේධනය වෙලා යනවා. ඒ නිසා න්‍යිරෝ සයන්ටිස්ලා පෙන්වලා දීලා තියෙනවා පෙනීම ක්‍රියාත්මක වෙනකොට ලෙඩ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා ඒ ක්‍රියාත්මක වෙන එන්සයිම නිසා ඇහිම යටපත් කරනවා. ගඳ බැලීම යටපත් කරනවා, රස බැලීම යටපත් කරනවා, පහස යටපත් කරනවා, හිතීම යටපත් කරනවා. එයාගේ පෙනීම දිහාට විතරක් ඔක්කොම දේවල් එකලස් වෙනවා. එකලස් වෙනවා අනිත් ඔක්කොම වහන. ඒක බුදුජානන්සේ දේශනා කළා තියෙනවා. අරමුණ ගන්න එකයි. රූපයක් ගත්තොත් සද්දයක් ගන්න බෑ. ඉතින් එහෙම හොඳට මේක තේරුම් ගන්න අන්තිමට රූප ධර්ම වලින් වෙන් වෙලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ රූප ධර්ම වලින් වෙන් වෙලා අරූපී ද්‍රව්‍යයක් වෙන ධර්මතාවයට හිත ගියහම අර ක්‍රමෙමයි වැඩ කරන්නේ වෙනස තියෙන්නේ මෙතන රූප ධර්ම රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප. මේ වගේ වල ධර්මතා කියලා කියන්නේ තමයි අතීත මතකයක්. සැකක්. ඒ වගේ දෙයක් කරන එක රූපයක් නෑ. නාම ධර්මයක්. ඒක ධම්මතා ධම්මාරම්මන කියලා කියනවා. ඒක විතරයි වෙනස. ඉතින් මේ විදිහට කියවට පස්සේ ආයේ ප්‍රශ්නේ වර්ණ ගන්න බලන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් කොතනද හිර වෙලා තියෙන්නේ කියලා. නේද ස්වාමීන් වහන්සේ ඇසට රූපේ සම්බන්ධ නිසා රූප විඥානයේ ගැන කියනකොට රූපයයි රූප විඥානයයි රූප විඥානය කියලා එකක් නැහැ. පටලවා ගන්න එපා. මේ වචන ටික පාවිච්චි කරන්නේ නැත්නම් නම ගන්නවා අපි. ඔව්. මනසයි සිතුවිලි මනෝ විඥානයේ ඊට පස්සේ මනසයි ධර්මතායි මනෝ විඥානය කියලා ගන්න. එතකොට මනසයි මනෝ විඥානයේ ඒ දෙක දෙකක් ඉද කොහොමද මේ දෙක වෙන්නේ? ඒ මනසේ සේවකයෙක් තමයි මනෝවිද්‍යාලය. මනසේ ඉන්න පණිවිඩකාරයා. මනස කියන විශාල අධිකාරී ශක්තියිත පරිපාලකයෙක් පණිවිඩකාරයා. ඒක ඇහැට පණිවිඩ ගෙනිච්චොත් මනසත් නැහැ, කනත් නැහැ, නාසයත් නැහැ, දිවත් නැහැ. එයා නාසයට පණිවිඩ ගියොත් අනිත්ව වහලා. එයා මනසට එල මනසෙම පණිවිඩ ක්‍රියාත්මක කරොත් අනික් පහ වෙහිලා. මේ පණිවිඩකාරයා එක්කනයි ඉන්නේ. ආයතන පහටම. පියනලා එක්කන ඉන්නේ මහතුරු පස් දිනක් හය දිනක් වැඩ කන්තුළුයි. පියන් නැති තමයි වැඩේ තියෙන්නේ. පියන් තමයි අවශ්‍ය ෆයිල් එකගෙන යා ඒක වැඩ කරන අනිත් පස් දෙනා ඉන්න ඕනේ පියන් ආපහු එනකම්. එතකොට ඇයි මනස සම්බන්ධයෙන් මනෝ විඥාණය මනසේම සේවකයා අන්තිම මනස පාලනය කරනවා. උසාවියේ තෝල්කයා ගහන ගැට දන්නවනම් නඩුකාරයා මුල්ලේ. තෝල්කෑ වනවන්න ගත්තොත් නඩු කරට ඔල්ලන්න බෑ. ඒ නිසා අල්ලන්න ඕන උසාවියේ විනිශ්චයකාරය තෝල්කෑට ගන්න දෙන්න. ඌ දන්නවා ඒ කියපේක මෙයා පැත්ත දාලා මේ කියපේක එහා පැත්ත දාලා පටලවට කරයි නඩු. දැන් මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් පුළුවන් නම් දැන් පොතක් කියවන ගමන් අපි තව කවුරු හරි අපිට තේකක් දෙනවා. අසා මේ තේක හරි ග්‍රහයි කියලා අපි පොත කියනවා. ඒක කේක් කැල්ලක් ගෙනත් දෙනවා. මේ කේක් කවුද හැදුවේ මේකත් හොඳයි කියලා පොතක් කියවනවා. එතකොට මොකද්ද එක එකක්වත් වෙලා නැහැ. අර වෙලා තියෙන දේවල් නැහැ. කියන්නේ one thing at a time and that done well නෙවෙයි. අපි අරය සන්තෝෂ කරලා තිනවා කේක් නුත් කාලා තිනවා පොතත් කියලා තිනවා පොතේ තේමාවත් එක දිගට ගිහිල්ලා නැහැ රසත් එක දිගට බලලා නැහැ. ඒක නිසා මේක තමයි අපේ සාමාන්‍ය ජීවිතය. මොකටද වෙන්නේ එකයි කියලා. ඒකයි මේ එක මේ කියන්නේ ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිකලි වෙතුන වෙනවනේ හම්බුනේ. ඒ කියන්නේ මේ මොහොතේ වෙනව පැවැත්මක් නැහැ. ගැම්මක් නැහැ. දැන් භාවනා කරන්නේ එකම දෙයක් දිගේ කියලා ගැම්මටයි අපි අවධානය දෙන්නේ. යවන එක නෙවෙයි. අපිට පුළුවන් ඉඳපුවන් ආනපාන හිත දාන්න. ඒක අපිට හම්බෙච්ච මනුස්සත් හම්බෙච්ච ප්‍රතිලාභයක්. එහෙම නැත්නම් ඒක gift එකක්. නමුත් අපි මේ ඒක දිගට පවත්වන්න දන්නේ නැත්නම් අපිට ආනිසංස නැහැ. මේ වෙලාව ආස්වාද කරන මේ වෙලාව පිඹි වැගිරි බලන මේ අරක බලන මේක බලන එහෙම කැලී තියෙනවා. ගැම්ම කන්නේ. මොහොතක එකයි වෙන්නේ අපි කොච්චර හිතුවත් නේද එකයි වෙන්නේ ඒක එක දිගට පවත්ිනකොට තමයි පවත්තන්න යෑමෙන් තමයි එයාගේ ට්‍රික් එක අපිට අල්ලන්න පුළුවන් එයාගේ සෙල්ලම තමයි එකින් එකට පන්න පන්න දැන් මැජික් කාර්ය මැජික් පෙන්නකොට බෙරේ මෙහෙන් කරකවනවා මියුසික් දානවා අර එහෙම එකලා අපි කරකවලනේ තියාගෙන ඉන්නේ තියෙනකොට අපිට පණ ඇති පරියෙත් පෙන්වන්න පුළුවන් මාළුවෙත් පෙන්වන්න පුළුවන් හැබැයි මේ පැත්තට අවධානය යොමු කරන්න කර්මය දාන්න කරනකොට මේ පැත්තෙන් පරියෙත් පෙන්වනවා ඉතින් මේ විදිහට හිතේ තියෙන මායාව තමයි හිතේ මැජික් එක තමයි මේ දෙක තුනක් එකවර සිද්ධ වෙන බවට අපිව මත් කරගෙන ඉන්නේ. ඉතින් බුදුහාම කියනවා හරි වෙන්න අරපන් ඔබ ඔක්කොම එකට මූලිකත්වය දීලා බලන්න හිටපන්. උඩ සද්දත් ඇහෙනවා, ගඳත් ඇහෙනවා, රසත් දැනෙනවා, පහත් දැනෙනවා. නැවත නැවතත් අඬා අඬා ආශ්වාස ප්‍රශ්වාසම තියාගෙන හිටපන්. තියාගෙන පොඩි ටික වෙලාවක් යනකොට ඒ දාන ප්‍රයත්න නිසා ආනාපානත් එක්ක යාළු වෙන්න පටන් ගන්නවා. ආද වෙන්න පටන් ගන්නවා. ආහද වෙනකොට පේනවා ආනාපානෙ විභීම පරිණාමයකට යනවා. හැබැයි එහෙම නැතුව බෙදුවොත් පේන්නේ හැම වෙලාවෙම ආනාපානෙ එකක් කියලා. එක විදියයි වගේ. ආනාපානෙටම අනිදිවල් ප්‍රයෝගයෙන් වාර්ණය කරගෙන හිටියොත් ඒකේ විපරිණාමයක්. ඒතකොට දැකි එහෙමනම් මේ තෙක් කරා එහෙම මේ පැන පැන තිබුණු අරමුණු ඉස්තරෝ පේන්න තිබුණාට ඒක දිහා දිගටම බලන් හිටියනම් ඒකේ පැවැත්මක් නැහැ. පැවැත්ම විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාම ගතිය දකින්න අල්ලපු අරමුණේ බොහෝ වේලා පවත්තන්න අපිට නිතර නිතර වෙනස් වෙන අරමුණු පෙන්වුවොත් අපි පුරුෂයෙකුට නිතරම සුරූපී කාන්තාවන්ගේ රූප පෙන්නකට පෙන්නගියොත් හැම කාන්තාවක්ම සිත් බඳනා සුළුයි. ඒත් එක කාන්තාවක් එක දවස් තුන හතරක් හිටියොත් යක්ෂණිය එළියට එනවා. ඒ වෙලාවට බලලා ගන්න නම් කාන්තාව හරිම ලස්සන රූපයක්. පිටිය ගහින ගෑනු hina වෙලා ඉන්නවා. ගෑණියෙක් එක්ක ඉන්න බලන දවස් දෙක තුනක්. සම්පූර්ණ යකා. බුදුරජාණන් කියන්නේ බඳපන්. යනු බල බල ඉන්න බා හොඳ එකක් බලලා බඳ හොඳ මේකක් අල්ල බඳපන්. ආ දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබ බඳිනකොට ඔබ බැඳිලා ඉවරයි. ඒක තමයි අරමුණත් එක්ක අසාදයක් බඳපන්. මූල කර්මත්තානේ. හොඳ මේක අරගෙන හොඳම ප්‍රකට එක අරගෙන හොඳම නැවත නැවත ඒක අරගෙන බඳපන්. බඳලා දිගට බලහින්න ඔය ප්‍රේමේ දීනවාද කියලා. ඔය ඔය නිත්‍ය ගතිය ඔය සුඛ ගතිය නෑ. එන්නේ එන්නේ එන්නේ මාරුණා අන්තිමට බලාගෙන ඉන්න උඹට ලැජ්ජා හිතන මට්ටමට මේ දැක්කයි කියන දේ දකින්නේ වෙනස් වෙනවා. ඉතින් එතකොට පේනවා මනස කොච්චරක් දේවල් වහගෙන මේ මූණත් අහඩුවක් පෙන්නගෙන මේ ජීවිතේ ගෙනියන්නේ කියලා. මවාපෑමක් පෙන්නගෙන එකම දෙයක්වත් විනිවිද දකින්න දෙන්නේ නැහැ. විනිවිද දැක්කොත් මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ. ඒ විනිවිද දකින්න නම් එකම දේ එකම දේ එක දිගට බලන්න ඕනේ. කම්මැලි අපිට මොකද එකම දේ බලනකොට ඒක බොහොම සීඝ්‍රයෙන් කුඩු වෙනවා. ශීඝ්‍රයෙන් විනාශ වෙනවා. ශීඝ්‍රයෙන් ජරා වෙනවා. විපරිණාමයටපත් වෙන නිසා අපි දේවල් මාරු කරගෙන මාරු කරගෙන යනවා. ඒක තමයි අපි මෙතෙක් සංසාරේ කෙරුවේ. ඉතින් ඒ නිසා අපි හරි කැමැති භාවනා කරගෙන ඉනකොට රූප බලන්න. ශබ්ද අහන්න. ඉරියව් වෙනස් කරන්න. අරමුණු වෙනස් කරන්න. ඉතින් අපි හිතනවා ඒ වෙනස් කරන්න හම්බවීම සැපක් අයිතිවාසිකමක් මට ලොකු ජයග්‍රහණයක් කියලා. ඒක මායාවේ උගුල. ඒ තමයි කෙලස් කියන්නේ. ඒ නිසා බලන්න ඕනේ ඒ උගුල් කෙලස් අස්සෙම ටික වේලාවක්වත් එක අරමුණ පවත්තන්න මොන්න තරම් අමාරුද කියලා. අරුණු මාරු කරනකොට නම් ගානක් නෑ ඔය ඉන්න පුළුවන් පැය ගණන් හරි. එකම අරමුණ ඉඳ ගියාම ඒක තමයි අපිට ඇහ කන දිව නාසය කියන කයක් දීලා අපි එදිනදා වැඩ කරනකොට කොහේ ඉන්නවද මොනව වෙනවද කියලා මොකෙක්වත් දන්නේ නෑ. accounts නෑ. ඉඳගෙන ඉන්න එක නදන අඩු ගන්න ඉන්න බැරි බව දන්න. කරන්න බැරි බව දන්නවා. ඒක කියාගන්න, එලි කරගන්න පුදුම අමාරුයි. නමුත් මේ ප්‍රයත්න නිසා දවසක ඒ කාර්මණකම ටික වේලාවක් ගියොත් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම පේන්නේ. අරමුණු මාරු කර අර කවදාකවත් අරමුණක අනිත්‍ය දුක්ඛ අනාත්මයක් පෙන්වන ස්වරූපෙට නෙවෙයි අරමුණු අපිව ඇහැට වැඩි ගන්න. ඇස් බැඳුම් කරන්නේ. ඒක නිසා මේ මේ මේ මනෝවිඤ්ඤාණ தත්තට අවශ්‍ය නැහැ යන්න. අපිට මේ ඇහි සිදුවෙන දේ, කනේ සිදුවෙන, එහෙම නැත්නම් මේ කයේ හුස්ම ටික නාසිකාග්‍රේ වදිනකොට සිදුවෙන දේ පොළවේ පය කෙටෙනකොට සිදුවෙන දේ එක දිගට පවත්වාගෙන ගියොත් අරක දැක ගන්න පුංචි චීන කණ්ණාඩියක් හම් වෙනවා පුංචි උපකරණයක් හම් වෙනවා සතිය ඒ සතිය දිගට පවත්නකොට ওই මහරයට ওই ওই බොරුව තවදුරටත් ගෙනියන්න බෑ මැජික් එක පෙන්වන්න බැරුව එහෙම් මෙහෙම් කරන ට්‍රික්ස් ටික අහුවෙන්න පටන් ගන්නවා ෂට ගති මායාවී ගති වංචනික ගති අපි මේ මූණචාවට මිනිස්සුන්ව මවා පාගෙන ඉන්න දේවල් තේරෙන්න පටන් ගන්නවා. අපි ඒව හිතුවට ඒව අපේ ඒව නෙවෙයි ඒව සංසාරයෙන් අපේ ඇඟට ආපු දේවල්. අපිවත් දන්නේ අපිට බින කරන්නේ අපේම මේ රුචර්චකම් කියලා. හන්දනේ මම උත්තරේ දුන්නද කියලා ඕක ටික තමයි කියන්න තියෙන්නේ. හිතේ ඇති කරගෙන මේක බිව්වොත් හොඳයි කියලා මොනවා හරි දෙයක් බොන්න ගන්නවා ඒක green tea නෙවෙයි නේද green tea ගන්න නෙවෙයි නේද කියන්නේ මම මොන green tea ගන්න නෙවෙයි නේද කියන්නේ ඒ ගන්න දේ උගුරක් දෙකක් තුනක් විතර බොනකොට ඒක සතිය යොදාගෙන ඒකෙත් අර උණුකුරා නිමාගත්තේ ඇල්වතුලික එක රට තුනක් කියන්නේ ගැනීමක් වෙනවා. ඒක රස කියලා අපි වෙන් කරලා හිතාගත්තට අර දෙකම එක සමාන මට්ටමට උගුරු කීපයක් බොනකොට ඒක ඒක සතියෙන් බල බල බොන්න ඕනේ ඒක තමයි. ඒ කියන්නේ උණු වතුර නිවිගෙන යනකොට වෙන ගතියද ඔය කියන්නේ? උණු වතුරෙන් පටන් නිවිගෙන යනකොට උණු වතුර ඇල්ල වතුර දෙකම එක රසයයි වගේ කියන එකද? ඔව්. පුංචි මොකද කියන්නේ ඒක එතකොට ඒකේ හැබෑ තත්ත්වය එහෙමද නැත්නම් ඒ දෙකේ වෙනසක් එතන තියෙද්දි මම මුලා වෙනවා ඇත්තටම අමාරුයි ඔය කියන ප්‍රකාශය එච්චරම පිරිසිදු නෑ අපි නිසා විවිධ පැත්තෙන් බලනවා අපි ඇල්ලතර එකක් මරන්න බොනවා එහෙම නැත්නම් අඹ ඉස්මක් අරගෙන බොනවා මොන එකක් බිව්වත් අපි බොන එක ගැන මේ අවධානයෙන් බියොත් ඉතින් පිපාසාවෙන් ඉන්නකොට පළවෙනි උගුර හරිම මිහිරි හරිම රසයි ලොකු ජයග්‍රහණයක්. දෙවෙනි උගුරෙත් අපි හිතා ගන්නවා අනේ මේ මිනිස්සයා ඇවිල්ලා අතටම බාර දුන්නා පිපාසාව වෙලා ආව. මේකේ ප්‍රතිභාවිතරක් මේ පෝෂණ පදාර්ථයක් තියෙන කියලා රස බලන්න පුළුවන්. නමුත් කොයි වෙලාවක හරි උගුරු 10 15 කන්න එකේ පාවෙනවා. අර පටන් ගන්නකොට තිබුණ සෙනෙහස නෑ මොකද ඒ කෘත්‍ය සම්පාදනය වෙලා තියෙන්නේ. ඒ නිසා උගුරෙන් උගුරට උගුරෙන් උගුරට ඒකේ අර පිපාසිත මනුස්සයර තිබුණ ගතිය යමතර බීප් මනුස්සයට එන්නේ නැහැ. ඒ නිසා ඒකේ විපරිණාමය දකින්න කතා බතා කරන්න නැතුව මේ තමන්ට ලැබිච්ච මේ ඉස්ම ටිකට හිතේ දාලා පාවිච්චි කරොත් උගරෙන් උගරට ගුණ ගන්න වෙනසක් තියෙනවා. මිටදී හාසිය තියෙන පැත්තක් තමයි මත්තන්. මත්තන් බිවට එපා වෙන්නේ. ඒකට ඇබ්බැහියක් තියෙනවා. ඒක ਸਰවඥාන්සේ දේශනා කරලා තියෙනවා මත්පැන් ස්ත්‍රියව සහ මොකද්ද තව එකක් ඒ කදාත් එපා වෙන්නේ. ඒව ඇබ්බැහි. ඒක බොන්න බොන්න කියනවා සුරාවත් ඒ රසයත් බොන padi දඩන් මිස නොබොන අමනයන් කෙසේ දනීවි කියලා. බොන ඥානවන්තයා විතරයි සුරාවේ රසය දන්නේ. බොන්න නැති මොඩේ වයින්නවා. සුරාව ඒ තරම්ම මත් කරන සුළු දෙයක්. ඉතින් ඒ මනුස්සය සුරාව ගැන කියලා කියන්නේ කොච්චර බිවත් එපා වෙන්නේ නැහැ කියලා. මොකද යාගේ තියෙන සුරාවට තියෙන දැඩි ලොල් ගතිය. නමුත් සාමාන්‍ය මනුස්සයෙක් ගත්තොත් ඒ අර එක මනුස්සයෙක් කියනවා මේ රාකලයක් දීලා බොණේකට දුන්නයි කුල හරකෙකුට දුන්නොත් හරක බොන්නේ නෑනේ. බොණේක බොනෝදි ගන්න ඇයි කියලා. යකෝ ඌට හරක කියන්නේ ඒකනේ කියලා. උදන්නේ මොනේ වට තේරෙනවා. බලවා. ඉතින් ඌට හරක කියලා ඌට තේරෙන්නේ නෑ. මේ බීපු මිනිස්සයා ඌ හැම එකටම පද හදාගෙන ඉන්නේ. නිසා මේ බණ කූට කියන්නේ ගියාම කිය ඕගොල්ලෝ මේ පිස්සු කතා කරනද සුරාව කවදාකවත් එහෙම එන්නේ නැහැ විගුරෙන් කුරට එපා වීමක් එන්නේ මට තව කෙනෙක් දෙනවා හොඳයි කියලා. අපි නමුත් අපිට කියන සෞඛ්‍ය සම්පන්න මිනිසෙක් මේ බොන්නේ සාමාන්‍ය ඉස්මක් එහෙම නැත්නම් කන්නේ සාමාන්‍ය කෑමක්. ඒ කෑම කනකොට අපිට පේනවා පිටෙන් පිටට ඌරෙන් ඌරට වෙනස් වීමක් වෙනවා. අපි ඒක දකින්න කැමති නැහැ. අපි ඒක දකින්න සුළු නෙමෙයි භාවිත කරන්නේ. ඉතින් එතකොට අපිට වෙන අදහසක් තියෙන නමුත් බිව්වත් කෑවත් වෙන එකක් ඇසුරු කරහත් ඒක දිගට ඇසුරු කරන්න කරන්න කරන්න ඕනම දෙයක අගේ අඩුවීමක් සිද්ධ වෙනවා. දැන් අද අපි අද මේ 2014 ගත කරන ජීවිතේදී අපි හැම ගෙදරකම තියෙන උපකරණ මීට අවුරුදු 40කට ඉස්සලා ගෙදරක තිබුණේ නැහැ. අපි හැමලා තාත්තා ඉන්න ගෙදරක තිබුණේ වංගෙඩිය විතරයි. දොරාට වණ්ඩයි පහන තියණ්ඩයි කැමරට ගණ්ඩයි කෝකටත් ගමරාට වංගෙඩිය විතරයි. දැන් උපකරණ ගොඩක් ඇවිල්ලා තියෙනවා. නමුත් එදා අම්මලා තාත්තලාට මේ උපකරණ තිබුණා ලොකු දේවල් නම් අපිට ඒව ගන්නන්නේ නැහැ. මොකද අපිට අපේ දේවල් වෙලා. ෆ්‍රිජ් එකක් ගෙදරට ගේනකන් තමයි ඕක මහා ලොකු දෙයක්. කියලා ටික දවසක් ගියාට පස්සේ ඔය තියන්නේ කොහෙද ප්‍රශ්නයක් එනවා. ඕනම දෙයක් ලබන්න තමයි අමාරු. ලැබුවට පස්සේ ඒක පවත්නකොට ඒකේ ආටිනාකම හැම දෙයකම අඩු වෙනවා බුදුන් අර ධර්මයේ අර. එම අඩුපාඩු වෙන්නේ නැති රතන තුනයි බුදුහාම කියලා තියෙන බුද්ධ රතනේ ධම්ම රතනේ සංඝ රතනේ කොච්චර ඇසුරු කරත් අඩුපාඩුවක් වෙන. අනික ආමිෂ ඕනම දෙයක් පාවිච්චි කරන්න කරන්න ඒක නිසා ජිනේ කදරියන් දාන්න කෑදරට දීපක්. ඌ කාලය තියෙනවා. බුදුහාමගේ ධර්මයේ ඉච්චරයි. ඒ නිසා අපි අපි තේරුම් ගන්නවා අපිට විදහාකරන කෑදරකම් ජීවිතේ තියෙනවා. හවල් දෙලංගා කරන්න ඕනේ. හවල් දෙලංගා ඇත්ත. ළඟා වෙන තෙක්. ළඟා වුණාට පස්සේ අයියෝ මේකද කියලා හිතන. අපිට භෞතික විද්‍යාව බැටරියක් අරගෙන සාමාන්‍යයෙන් කුපුරි කාල්බට් 12 12 වෝල්ට් බැටරියක් අරගෙන ඒක වෝල්ටේජ් එක වැඩි කරලා නියොන් බල්බ් තියෙන අර වෙලඳන්නියම් හදන ඥානක පිටිම රූප හදන ටියුබ් බල්බ් ඉතින් ඒව එකක් පත්තු කරලා ඉතින් අපේ භෞතික විද්‍යා පන්තියේ මේ පරිශනාවක් කරලා පෙන්නවා 12 වෝල්ට් බැටරියක් ගන්න වෝල්ටේජ් එක නම් කරලා නියොන් බල්බ් එකක් හදුවා 230 පත්තු කරලා දැන් මේක සුරු සුරු සුරු ගාලා බල්බ් එක ඇතුලේ නලියනවා. බලනකොට මම අයියෝකද කිව්වා. බෑ තාද්ද වුණා නේද සරට කණුන් අල්ලගත්තා. ඇද්දගෙන ගිහලා ජනෙලෙන් එළියට දාලා දොරෙන් එළියට දාලා දොර යවුවා. මම කවදාවත් දැකලා තිබුණෙත් නෑ. ඉතින් මං හිතුවා මේ දවසේ පීරියඩ් දෙකක මේ මේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකකදී මේක පෙන්වුවාට පස්සේ මං කිව්වා අයියෝකද කිව්වා. ආ නමේ වන්ති ඉන්නේ. ජනලෙන් ඉදිරියට දාලා දොර හරුවා මම ඉතින් දොර ගාව බලා හිටියා මං. බලා හිටියා පන්ති ගැන ඉතින් මට ලැජ්ජයි පන්ති ඔක්කොම ඉඳලා. පස්සේ මං කියවලා තිබුණා දොර ගාව බලා ඉන්න එක නියොටෙක් කියලා. ඌ යන්න තියෙන්නේ ඉතින්. මම ඉතින් පන්ති වල බලා හිටියා. ඉතින් ඕනෙම දෙයක් අපි මේ කරන පරිශ්‍රණ පළවෙනි වතාවට Nobel Prize හම්බ වෙනවා. දැන් මේ විදුලිය ගිහුවට තෝමස් අල්වා එඩිසන්ට හම්බෙච්ච තෑගි අපි දෙන්නේ නැහැ නේද? මොකද අපිට ඒක උහුරු වෙලා එදිනෙදා දෙයක් බවට පත් වෙලා. ඉතින් ඕනම දෙයක් පාවිච්චි කරලා බලන්න ඒ දේ පාවිච්චි කරන්න කරන්න කරන්න ඒක වටිනාකම නැති වෙනවා ආනපානෙත් එච්චරයි අල්ල ගන්නකොට ඒක මහා ලොකු රාජ්‍යයක් මහා ලොකු වීදුරු ගයක් අනේ අම්බෝ කොහොමද මේ ආනාපාන ගෘහයට ඇතුල් වෙන්නේ කියලා ඇතුල් බලන්න දෙපා ඕනම දෙයක් එපා ඉතින් මේක දකින්නවනම් අපි සංසාරේ ආය ආයෙපදිලා තාම මොන ඉටිකිටියක් ගන්නයි මොන බඩ කඩුත්තර දායිපදිලා ගන්න තියෙන ඕකම තමයි. ඕකම වෙනස් කෙරුවට පස්සේ ආයෙත් අලුත්. ලැබුණාට පස්සේ ටික වෙලාවට පස්සේ පහුපව වෙනකොට වැඩි කොහො කොහො වෙනවා. ඉතින් බුදුරජාණන් කියන්නේ එකක් අල්ලන හොඳට බලපන්. බලලා බලපන් ඒකට එහෙමනම් අනිත් එකටත් ඉච්චරයි. ඒකට ඥානය අවශ්‍යයි. ඒකට චින්තාමය ඥාන අවශ්‍යයි. පළවෙනි ප්‍රත්‍යක්ෂය ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂයේදී අපි කරන්නේ එකම දෙයක් දිහා එකම දේ විදිහට බලනවා නෙවෙයි ඒකට වෙනස් වෙන තාලෙට වෙනස් වෙන ඉඩ ඇරලා එන ඕනම දෙයක් බාර ගන්න. ගන්නාසුලුව බැලුවොත් අපිට තේරෙන පටන් අර ගන්නවා එකම දේ දෙපාරක් ඉදිරිපත් වෙන්නේ නැහැ. දෙවෙනි සැරේ එනකොට එක වෙනස්. ඒක බටහිර විද්‍යාඥයෝ කියලා තියෙන්නේ ගඟට එක ගඟට දෙසරයක් බහින්න බෑ. පළවෙනි ගඟේ බහලා ඉවරලා ගොඩ එනකොට ගඟ වැලා ඉවරයි. ආසියා කරේ කියන්නේ මේ මිනිහම නෙවෙයි දෙසරයක් බහින්නේ. මේ මිනිහා එතකොට ඉවරයි. අපි ගඟට දෙසරයක් බෑ එක ගඟට දෙසරයක් බැලලා නාන්න බෑ අපට. ඒ ගඟ ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක නිසා ගඟ අයින් ඉඳලා බලාගෙන ඉන්න ඕනේ මේ ගලන ගැල්මටයි ගඟ කියන්නේ. මේ ගැල්මේ එක ජවනිකාව දෙසරයක් නැහැ. ඒක ගියා ගියාමයි. ඊගායකාව ආවමයි. ඉතින් අපි මේකෙන් චිත්ත රූප හදාන්න යනවා ගඟ කියන්නේ මෙහෙම දෙයක් මේකට මහවැලි කියලා කියනවා මේක මෙහෙමයි. ඉතින් ඔය කියන එකටවත් ගඟ වග වෙන්නේ නැහැ. මොකද එයා වෙනස් වෙන කෙනෙක්. මම අපි විශ්වවිද්‍යාලෙන් ඉස්සර වයසේදී වගේ හිටපු මේ සිවිල් සේවා පිළිබඳව මේ හිට ප්‍රධාන ලේකම්වරයෙක් හිටියා. ඊගාට CS පාස් වෙච්ච ගාය සේවයට යොදවන්න ගිය වෙලාවක එයා ඉන්ටර්විව් කරනකොට CS කියලා කියන්නේ සිවිල් සේවාවට පාස් වෙලා තියෙන ඉතින් දැහැන ලොකු විභාගයක්. තරව ඇය ඇහුවා මහවැලිගඟේ දිග කොච්චරද කියලා. එක එකක් දන්නේ නැහැ. ඒ ඉන්න විශාල ආටිකල් එකක් දාලා තියෙන පත්‍රේ භාගයක අහවල් මනුස්සයා මේ ලංකාවේ රට බාර ගන්න හදන ප්‍රධාන පරිපාලන නිලධාරියෙන් අහනවා මහවැලිගඟේ දිග කොච්චරද කියලා. එක එකක් දන්නේ නැහැ. යටින් එක හතුනත් තෝ දන්නවද කියලා. මහවැලිගඟේ දිග අඩිය ඇතැම්ම 236 කියලා තෝ දැනගන්නේ කොතන ඉඳලා කොතෙන්ද? එතනද මහවැලිගඟේ මුල. ඔබ සම්මත කරනවා මහවැලිගඟේ මුල සිරිපාදේ නල්ලතන්නේ කියලා. ඔය එහෙම කන්නේ මහලිගඟේ මුල කියලා. මහලිගඟ ඉවර වෙන්නේ තිරුකුණාමලේ වරයින්. කොතනින්ද මේ මොයේ කටේ මෙතනින්ද මෙතනින්ද? උඹ ඔය කතා කරන්නේ නිත්‍ය සංඥාවෙන්. තොපි වගේ එකේ ප්‍රශ්න කරලා පෙරදුනත් ලාභයි යකෝ කියලා ලියලා තොපි වගේ එකෙක් ඉන්ටර්විව් කරලා තොගේ ඉන්ටර්විව් එකේ පැරදුනත් ලාභයි මොකද තොපි හතරස් මනසක් ඇති එක එක මහලිකගේ දිග මොහොතේ මොහොත වෙනස් වෙනවා ඒකට ඔක්කත් උත්තර දෙන්න බෑ උත්තර දුන්නා නම් මැට්ටා අර පොතක් බලපු එක කලණ ගිහලා උත්තර දෙනවා ඒක උට ලකුණු හම්බ වෙනවා හැබැයි ඌ මැට්ටා හරියකෙක් නම් අහනවා මහලිකගේ දිග කියලා ඔබතුමා <laughs> බලාපොරොත්තු වෙන්නේ කොතනද මුල කීයට හැකිද මහලිකගේ මුල මෙතනයි කියලා ඒකට අතු ගංගක් හෙළ කෝටි ගණක් තියෙනවා කොයි අතු ගංගාවේ දිගේ ගිහිලාද මුල බලන්නේ. ඒ ආනාපානේ වඩන කට්ටිය සිතාන දින මේක හතරත් රාම් කරපු වගේ එකක් ඇති. අරයට පේනවා මට පේන්නේ නැහැ නේ කරුමිනේ මගේ. අර බුදුරැස් වෙවිච්ච දවසේ කට්ටිය ගිහිල්ලා බුදු පිළිම තියා බලහරි ආන් ආන් ආන් කියන එකනේ අයියෝ මගේ කරුමි අප්පා මට පේන්නේ නැහැ බලන්න අපි වාගේ කරුමක් කාර්ය මේ බුදුරැස් විහිදෙද්දී අපිට පේන්නේ නැහැ කියලා අඬනවා විටිපතින්න කට්ටිය. දැන් කොයි එක මොලද්ද දන්නේ මේ අං එතකොට කොළඹ. ඉතින් මේ සීකර මහත්තයා කිව්වා මෙන්න මේක තමයි ප්‍රසිද්ධ පිළිමේ සාන්ත පේනවා නම් බුදුරජාණන් බලාගෙන යන්නේ කියලා. ඉතින් තිනක පොඩි කකයනකොට පරක්‍රම් බාව පිටිවෙන්ද උන්ද කොයිදෝ දැනගත් හින්න තිනක. පස්සේ මගේ එක දැනකට ආඩුතු මං කොපුට නතර කළා බල්යන් අප්පා මේක මොන මගුලක්ද කියලා. ගිහිල්ලා බලනකොට ඉතින් කට්ටිය දැන් ඇස් දෙක පියපියා බලන් ඉන්නවා. අන්න යනවා අන්න යනවා කියන එකනේ. අනිත් එක කියනවා අයියෝ බලන්න කරුමි අප්පා අපේ පේන්නේ නැහැ. ඕනෙම මැට් එකට පේනවා කියයි ඕනෙම මැට් එකට නැහැ කියයි මොකද ඒක දෘෂ්ටි මායාවක් තියෙන එක ඊයේ තිබුණා. හෙටත් ඒක තියෙනවා. ඒ වෙලාවේ එක දවසේ මුළු රටේම හෝස් ගාලා මුතු රැසීදුනා. ඉන් දැක්කේ කමෝඩයද නොදැක්කේ කමෝඩයද කියලා කියන්න බෑ. ඉතින් මේ වගේ වැන්නන සුළු චරිතයක් තියාන මොන භාවනාවක් කරනවද මොන අනිත්‍ය ධර්මයක් තේරුම් ගන්නද? අපි හැම එකක්ම ස්ථිර කරන්න හදනවා. ඒ වෙනුවට අප මේ ඒ වෙලාවට ඒක එහෙම වුණාට ඊගා චිත්තක්ෂණේ ඒකම වෙන නමකින් වෙන ස්වරූපයකින් මත වෙනවා. ඒකනේ බුදුදහමේ අනිත්‍යතාවය කියන්නේ. බෞද්ධය කැමති නැහැ ඒක පිළිගන්න. බෞද්ධයන් මගේ ගෑණි ගෑණිමයි. මගේ ඩෙන්ටි කාඩ් එක ඩෙන්ටි කාඩ් එකමයි. ওই නම්බරේමයි ඕක තියෙනවා නම් මම නැතුණත් කමන්නේ. ඩෙන්ටි කාඩ් එක තියෙනවා නම් මම නැතුණත් කමන්නේ. ඩෙන්ටි කාඩ් නැතුණොත් මම නැතුණාට වැඩි අපක්. මොකද ඒකෙන් ඔක්කොම සෙල්ලම තියෙන ඉස්සරහ හාල් පොත. හාල් පොත තියෙනවා මිනිහ නැතුණාට කමන්නේ. ඒක නිහාල් කොත්තුව දෙන්නේ. තව දින අපි ඉස්කෝලේ යන කාලේ මේ මේ තුන පහ දෙන්න කොලයක්. ඒක බිම දාගත්තම එලාගෙන මුදින සයිස්. පොලිමේ ඉඳ තියෙන ගොඩක් අය ඒක තියන්න තමයි වාඩි වෙන්නේ. උම්මලක ඩවුන්ස් භාගයයි, කොත්තමල්ලි මෙච්චරයි, සීනි මෙච්චරයි, ගබ්බුමි තෙල් මෙච්චරයි. ඒ කොලයක් තියෙන මෙන්න මෙච්චර විතර එක. ඒක එලාන තමයි. ඒක නැති වුණා නම් එහෙම ඉවරයි. සම්පකාර මැනේජර්ට වඳින්න ඕනේ. ඒක තියෙනවනේ මිනිහ නරන ප්‍රශ්නයක් නැහැ. අපි ඒ තරම් අපේ අනන්‍යතාවයට සලකගෙන ජීවත් වෙන මනෝවිකාර ලෝකයක ජීවත් වෙනවා. නමුත් මිනිස්සයා කියන එක ආයෙම නැත්නම් ආශස් ප්‍රසාසය කියන එක හැම වෙලාවෙම වෙනස් වෙනවා. අපි හිතන එකට චපලයි කියලා. චපල තමයි ඇත්ත. හැම වෙලාවෙම වෙනස් වෙන නිසා හුස්ම දිහා බලන්න ඊයේ තිබුණ එකම තිපේනවා නම් හොඳට ඇද්දක පිළිලා බලන්න ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. වෙනස් වෙන්න ඉඩ තියෙනවා කොහොමද මූලධර්ම හදන්නේ? කොහොමද නිමිටි ගන්නෙ? කොහොමද ව්‍යාකරණ හදන්නේ? මේ අනිත්‍යතාවයත් එක්ක මේ එකක්වත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන එක නම් ව්‍යාකරණ තලකනවා. නීතිය තිබිච්චයි. නම තමන් හොඳට දැනගන්නවා ඊගාව මේ දැකපු දෙයම වෙනස් වෙලා පේන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂයක් නම් අභියෝග කරන්න එපා. එහෙම බාර ගන්න එකයි තියෙන්නේ. අමාරුයි ඒක ඇත්තටම කාට වුණත් තමයි පරිණාමයේදී අපේ හිත හදලා තියෙන්නේ නිත්‍ය සංඥා මොකද සාමූහික ජීවිත ගත කරලා තියෙන අපි අරසාව සඳහා අපිට ඕනේ දන්න පරිසරයක් නැත්නම් අපි නිින්දයන්නේ දුහුරු පරිසරයට ගියාම අපිට නිින්ද යන්නේ නැහැ මොකද අරසාවමදි. ඒ නිසා අරසාවට අපි ඔක්කොම දොරාගුල් දාගෙන ඔක්කොම නිත්‍ය සංඥාවක් ඇති කරන තමයි ඇති කරන්නේ. ඉතින් ඒක ඇබ්බැහි වෙලා අපිට තියෙන්නේ. මරණ වෙලාවේදී මොකක්වත් නැහැ. ඔය මොනම දෙයකවත් සාතිකයක් නැහැ. මැරෙනවා මැරෙනවාමයි. ඒක වළක්වන්න බෑ. ඉතින් එදාට ඔක්කොම බංකොලොත්. ඉතින් ඒ නිසා මැරෙන බව දැනගෙන කටයුතු කරන එක මැරෙනවා කියන එකට බය මිනිහට පේන්නේ අනවශ්‍ය වැඩක් කියලා. එහෙම නැත්නම් හිතනවා නැති දුකක් ඇති කර ගන්න හදනවා කියලා. නමුත් ඥානවන්තයා හොඳටම දන්නවා කොයි දේ ස්ථිර කරන හිටියත් ජීවිතයේ අන්තිමට අනිත්‍යයි. ඒ අනිත්‍ය බවට හිත හදාගෙන තිබුත් මැරෙන්න ඉස්සෙල්ලා මරණ ඉච්චර අලකලංචක් වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ හිතේ වදදින ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ස්ථානට ආවට පස්සේ ඒගෙන දැනෙන හිත යොමු කරා. එතකොට මට වහන්සේ දේශනාව හරියටම හරි කියලා වැටහෙනවා. මේ ප්‍රශ්නේ අහන එක මම බුද්ධ ප්‍රශ්නයද කියලාත් හිතෙනවා. මොකද අද බොහෝ තැන්වල පරිහරණය වෙන නිසා වහන්සේගේ සතිමත් භාවය ගැන සතියේ ඉන්නකොට ඇති සුඛය ගැන මම ඒ සියල්ලම හොඳට අත්හදා බලන හිටන් මට මේ දවස් දෙක තුනක් තුලදී ඒකෙන් ලැබෙන සුවය ඉතා විශිෂ්ටයි. දැන් මට මගේ පාදයකට එක පාඩම සිත යොමු මේ ක්‍රමවේදයක් මට ඇති වෙලා තියෙනවා. පය තබනකොට නිකන් පණාවකින් පීරනවා වගේ විලුඹේ සිට ඇඟිලි දෙක දක්වා පොළවේ පතිත වෙන ආකාරය මට හොඳ මෙනෙහි දකිමින් දනිමින් ඉන්න පුළුවන්. ඒ වගේම එකම මෙනෙහිවීමක් ආරම්භ වුණා. ඒකම පය ඔසවනවා මට හොඳට දකින්න දැනෙනම ගතිය, දකින්න ගතිය මට ඇති වෙලා තියෙනවා. පය ඉදිරියට තල්ලු වෙන ගතිය දැනෙනවා. පය බිමට තබන ගතිය දැනෙනවා. ඉතින් ඒ අතින් මම ලොකු සතුටක් ලබනවා. නමුත් ඒකම මම මෙතෙන් දෙන්නේ ඉස්සලා අහන දේශනාවලත් ස්වාමීන් වහන්සේලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ සතිපට්ඨාන ධර්ම දේශනාවලදී කියන්නේම සතිය කියන්නේ සිහි නුවණ කියලා. සතිය කියන්නේ සිහි නුවණ කිව්වම මට දැන් ඒක දෙක පැටලිලා දැන් දඟලුයි. මේ සතිය කියන එකේ විශාල වෙනසක් තියෙනව නේද කියලා මට දැනගන්න ඕන. මේ සිහි නුවණ කියන එක වෙනම දෙයක් නේද? සතිය කියන්නේ වෙනම දෙයක් නේද කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් මට ලොකු දෙයක් කියලා හිතනවා. මොකද හැම සතිපට්ඨාන දේශනාවකදීම සීනුවනින් ඉන්න සීනුවනින් ඉන්න කියලා තමයි දේශනාවල සඳහන් වෙන්නේ. පොත්පත් වලත් මම දැකලා තියෙනවා සීනුවන කියලා. ඔය සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා කියලා තමයි ඉදිරිපත් කරන්නේ. අනික හැමතැනකදී වගේ සූත්‍ර තියෙන්නේ සති සම්පජඤ්ඤ කියලා. සති සම්පජඤ්ඤ කියන වචනේ අපි සිංහලට දාන්නේ සිහිනුවන. ඒකේ සති කියන එක විතරක් සිංහලට දාන්න සිහිය. ඒතර සිහිය සහ නුවණ වම කිට්ටුවන්ත නෑයෝ දෙන්නේක්. මේ දෙකේ ප්‍රායෝගික නැත්නම් යෝගාචරයේ වගකීම නැත්නම් ඉස්සර වෙලා යන පුරෝගාමීකට තමයි සතිය. සතිය යනකොට නුවණ ඉබේ වැඩෙනවා කියන එකයි බුදුහාමරගේ ඉගැන්වීම. අපිට කරන් තියෙන සතියෙන් හරියට රජුරවන්ට එන්න පාර හදලා දෙනවා. ඒතකොට රජුර උදාර ලීලාවෙන් අරසාව ඔක්කොම දුන්නා පස්සේ රජුර උදාර ලීලාවෙන් රෙඩ් කාපට් එකට යනවා. නමුත් ඉස්සරහාම ආරක්ෂක අමාත්‍යාංශය යන්න ඕනේ. මිනිස්සු අයින් කරලා ආයුධ තියෙන කෙනෙක් ඉන්න බෑ. හැම කෙනෙක් අතරම ඔත්තු සේවාව තියෙන්න ඕනේ. මිනිස්සු හැසිරෙනට උඩින් බලන් ඉන්න ඕනේ. රජුරණ ගෞරවයේද ඉන්නේ මේ රජුරණ විදිහට ඉන්නවාද කියලා. ඒ නිසා ආරසාව සාති කරගෙන ඒගොල්ලෝ ඉස්සල්ලා යනවා. ඊට පස්සේ රජුරෝ බොහොම උදාර ලීලාවෙන් වඩිනවා. හැබැයි රජුරෝ දක්ෂ නම් ආරක්ෂක මාත්‍යංශයෙන් එන්න කියනකන් එළියට එන්නේ නැහැ. රජුරෝ තමයි විධායකයා. ඒවන ආරක්ෂක මාත්‍යංශයට තමයි ආරසාව තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා 2.36 තමයි නැකත. රජු තමයි එළියට බහින්නේ මාලිකාවෙන් 2.36ට. ආරක්ෂක මාත්‍යංශය කියනවා අපි ඕකේ එක දෙනකන් එළියට එන්න එතකොට ඒ රජුරුවන් එතකොට නෑ නෑ තොපි කින්දේ අහන්න ඕනේ මමයි රජයි කියලා ඊළඟට වැස්සොත් ප්‍රේමදාස මහත්තයාට වෙච්ච එක වෙනවා. බල්ල මරපු හන්දිය දන්නවනේ. ආ. ඉන්නේ ඒක වෙන්නේ ඉස්සලා JR කියලා තියෙනවා මේ කාටද මෙයාට චන්ද්‍රිකාට දුවේ උඹ ජන 20000ක ජනාධිපති වුණත් ආරක්ෂක අමාත්‍යාංශ කියන්නේ අහපන් කියලා. JR කියන්නේ UNP කාර්යය. චන්ද්‍රිකා කියන්නේ ශ්‍රී ලංකා කාර්යය. කිව්වේ උඹ විධායක ධනාධිපති වුණත් ආරක්ෂක මාත්‍යංශයේ කේන්දරය හපා. මොකද ඒගොල්ලෝ රාජකාරී වශයෙන් බැඳිලා තියෙනවා ආරක්ෂක මාත්‍යංශයේ මෙයාට ආරක්ෂාව දෙන්නවා මෙයාට මට ප්‍රශ්නයක් නෑ මෙයා ගිහිල්ලා එනකම් මගේ ඇතේ මිනිහා. එච්චරයි. ඒගොල්ලන් ආයේ මෙයාගෙන් අහන්න දෙයක් නෑ. මෙයා කියයි මට දෙකමාරට යන්න ඕන කියලා හරි. අපිට දෙන්න අරසාව ඊට පස්සේ එන්න පාත ගන්න. ඊට පස්සේ අපේ සිස්ටම් එකට යන්න. ඔක්කොමලා සෙල්ෆෝන් ඕෆ් කරන්න ඕනේ. මෙයාටත් දෙන්නේ නැහැ. සෙල්ෆෝන් පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ විතර සෙල්ෆෝන් පාවිච්චි යන්නකම් කෝඩිනේට් කරනවා. ආපහු ගෙනල්ලා පස්සේ gediya පිටින් බාර දුන්නා. ඊට පස්සේ ආරක්ෂමන්ත්‍රීත් ඉවරයි. අන්නේ වගේ සතිය ඉස්සර උනේ නැත්තම් රජුරෝ බහින්නේ නැහැ. හැබැයි ප්‍රේමදාස වගේ කට්ටිය බහිනවා. එතකොට ඉතින් ඊළඟට කරනවා. ඒ නිසා සති සම්පජාඤ්ඤය කියන එක පෙන්වන්නේ ආරක්ෂක මාත්‍යංශය සහ ඒ ආරක්ෂක මාත්‍යංශයේ ඉදිරියට බහින ප්‍රභූවරයා වගේ තමයි. ප්‍රභූවරයා ඕව ගණන් ගන්න ප්‍රභූවරයා ඇත්තට ඔක්කොටම වැඩිය ගූබයෙන් ජීවත් වෙන්නේ. ඒක පෙන්වන්නේ නැහැ තෙද්දක් දාගෙන පුම්බගෙන යන්නේ. ඊට ඉස්සෙල්ලා මේ පෙරඩ් එක ගිහිල්ලා ඔක්කොම කිරුවට පස්සේ යා යනවා බොහොම බස් නාගිටලින් වගේ පුම්බගෙන යනවා. හැබැයි දාන්නවා ওই වෙලාවකදී පැනිපූල් ගෙඩියක් වගේ තරි ගහිනවයි කියලා. ඒ වුණාට ඒ කට්ටිය පෙන්වන්නේ නැහැ. ඒ කට්ටිය දෙන්නේ මොකද ආරක්ෂක මාත්‍යංශයට තන දීලා තියෙන. ඒ සතිය ආරක්ෂක මාත්‍යංශය වගේ. සම්පජඤ්ඤේ පිටිපස්ස යන ප්‍රභූවරයා වගේ. ඒ නිසා සති සම්පජඤ්ඤේ තව උපමාවට කියනවා නූලයිති කට්ටයි වගේ. ඒ කියන්නේ නූල ඉදිකට තමයි හරි ශක්තිමත් ඕන දෙයක් විඳක විඳගෙන යනවා. ඉදිකට ගියේ පාර දිගේම නූල ගිල්ල ගැටේ දාන. එතකොට සතිය විතරක් ගිහලා ඉදිකටේ නූල නැත්තම් මැස්පක් නැහැ. නූලට කවදාකවත් ඉදිකට වැඩේ කරන්න බෑ. ඔය රෙද්දක් කරා යන්න ඉදිකට නූලට බෑ. නූල ඉස්සර ඉදිකට යවලා ඉදිකට ඕන ඕන මැහුම් දාගෙන දාගෙන යනවා. ඒක ඇද්දා ගමන් සම්පජඤ්ඤය හිටිනවා විතර. ඒ නිසා අපි යෝගාවචර වශයෙන් සති සම්පජඤ්ඤය අගය කරනවා. හැබැයි මගේ වගකීම සතිය විතරයි. සතිය දීපු ගමන් සම්පජඤ්ඤේ වැඩ. හරියට දැන් මේ රටේ සිවිල් යුද්ධයක් නැත්නම් දෙමළ යුද්ධය තියෙනකන් රට දිනු කරන්න බෑ. සාමයක් අරසාවක් විශ්වාසයක් නැහැ. යුද්ධ දිනපුව රට නැගිටිනවා. ආයේ ආයේ කොයි කොයි රජුරු හිටියත් නැගිටිනවා. ඒ ඒ යුද්ධයට පස්සේ ඇති වෙන සාමේස ආරක්ෂාව තුළ හැම කෙනෙක්ගේම ආයෝජනය කරන්න හිතෙනවා. යතරවල හොඳ ආයෝජන සංකල්ප තියෙනවා හොඳයි. නමුත් සාමයේ දුන්නොත් රට නැගිටිනවා. ඒ මේ සතිය සාමය ඇති කිරීම වගේ. සම්පජඤ්ඤේ අසාමය ඇතිචරටි ආර්ථික නැගී හිටිනවා වගේ. ඉතින් අපිට සම්පජඤ්ඤ පිළිබඳ වගකීමක් නෑ අපිට ආඩම්බරය තියෙනවා. සම්පජඤ්ඤ අපිට හම්බෙන ආශිර්වාදයක්. අපි අරස කරලා දෙන්න තියෙන හැම වෙලාවෙම සම්පජඤ්ඤයට උදාරේ උදාරව එළියට එන්න ආරසව සලසලා දෙන්න. ඒ නිසා සතිය කෘත්‍යයට පෙන්නේ ආරක්කපච්චපට්ටාන. සතිය තියෙන අපිට තේරෙනවා මුළු ලෝක හමුදාවකින් ටත් වැඩිය මගේ හිත දැන් ඇතුලේ මම දැන් ආරසයි. සතිය සතිය හොඳට සතිය වඩාවම තමයි සීනුවන පස්සෙන් එන්නේ. නුවණ පස්සෙන් එනවා. සීනුවන කියලා නෙවෙයි. සීය කියන්නේ සතිය. සීය වඩනකොට නුවණ පස්සෙන් එනවා. බුදුජානක පෙන්නන්නේ කොරාසා අන්ධයා. අන්ධයා හයිය තියෙනවා. කොරාට ඇස් පේනවා. හයිය නැහැ. ඉතින් දෙන්නම හුඟාගෙන කනවා. කුරාට මේ ඇවිදින්න විදියක් නැහැ කකුල් නැහැ හැබැයි ඇස් පේනවා. අන්ධයාට ඇවිදින්න පුළුවන් හැප්පෙනවා යන යන තැන. ඉතින් දෙන්නටම හිඟමන නැහැ. දෙන්නටම කෙනෙක් ළඟට ගිහිල්ලා ඊළඟට කන වේදේ කොරාය හිඟන්න අන්ධයාට කතා කරලා කියනවා. මැෂින් අපි දෙන්න එකතු වෙලා කොරාය පිට අන්ධයා නගිනවා. නගලා අන්ධයා කියනවා මම උඹව කරේ තියන්නේ. කොරා කියන මම උඹට පාර පෙන්නන්න. ඒකල එයා උඩ ඉඳගෙන අන්ධයාට කියන ඔතන ඉස්සර වලක් තියෙන පොඩ්ඩක් පහරට බලයක්. ඔතන හෙලක් තියෙනවා කියලා. එතකොට අන්ධයා අරමියාගේ ඇස් දෙකෙන් උපදේශ අරගෙන අන්ධයා තමයි සති. උඩ ඉන්න ඥාමේ කොරා තමයි සම්පජඤ්ඤය. අන්ධයා තමයි වැඩි කරන්නේ. ඒකට සම්පජඤ්ඤය තමයි ඉඳගෙන කියන්නේ ඔතන ගන්න බව පැත්තේ ගියාට මිනිස්සු නැහැ. මේ පැත්තට බලයක් මේ පැත්තේ ඔන්න දන්සලක් තියෙනවා මෙතන වලක් තියෙනවා කියලා විස්තර කියන්නේ සම්පජඤ්ඤය. ඉතින් මේ දෙක ඇත්තටම මේ හුගදෙනේ සම්පජඤ්ඤයට කැමති. සම්පජඤ්ඤය කැමතුනට සම්පජඤ්ඤය එන්නේ නැහැ පාවඩෙල්ල පාර හදලා නැත්තම්. එයා එන්නේ පාවඩ එළුවට පස්සේ. එයා ප්‍රභූවරයෙක්. ඉතින් අපි මේ පාවඩෙල්ල නැතුව වඩින්න මැන්නවි හන්ද බඩලට දෙවියනේ කියලා ආදිගම කියලාට වැඩක් නැහැ. ඉතල බඩල හදලා තියන්නකෝ. පහන් පැල හදලා තියලා පහන් පත්තු කරන්නකෝ. නැත්තම් ඉන්න යකා ඉන්නේ නැහැ. ඉතින් කේමනන්ද සාසි ඉන්න කාලේ කියනවා මේ පහන් පැල හදලා තියෙන්නේ ප්ලාස්ටික් ගොක්කොළ වලින්. පුන් කලසකට දාලා තියෙන ප්ලාස්ටික් පොල් මල්ලු යකා කොළ මට බෑ කියලා. ඊට මට ඕනේ නියෝ බඩුනේ. ඊට කරන්නේ මේ යාවහුව දෙන ගහ ප්ලාස්ටික් වලින් පොල් අතුවල දොටුවත්තත් ප්ලාස්ටික් දැන් අපි. තල්ලත්ත නෙවෙයි. ඒක ප්ලාස්ටික්. ඒසේ පුන් කලසත් ප්ලාස්ටික්. ඒක මැටි කලියකුත් නෙවෙයි ප්ලාස්ටික් කරලා තියෙන යකා ඇවිල්ලා කතා කරනකොට බලලා යනවා යන්නේ. ඒ මේ මොනක බඩු නෑනේ ඔක්කොම බොරුනේ. එදා සතිය කියලා නිකන් මේ සති සති කිව්වට හරියන්නේ බැහැලම යෙදිලම කරන්න ඕන. කරනකොට යකා නිකම් වෙනවා. යහදිනිය දින්න ඕනේ ඒ සතිය නැතුව ඔය මොන බයිලාව කිව්වත් එයා ළඟ සාමාන්‍ය ඵලයක් නැහැ. බුද්ධ ආගමේ තියෙන ඕනේ හරපද්ධතිය ඒකයි බුදුරජාණන් පිරුණම් පානවල කිව්වේ අප්‍රමාදික වේ සම්පාදේත වය ධම්ම සංඛාරා. මහණි අප්‍රමාදීව සම්පාදනය කරා. අප්‍රමාදී කියන්නේ සතියට. සතියෙන් සම්පාදනය කරවන් අනික් සියල්ලම වැය වෙනසලුයි. අවුරුදු 45ක් 45ක් පුතුම විදිහට මහන්සිලා වැඩ කරපු පුදුජානසේ පිරුණම් පාන වෙලාවේදී පෙන්ෂන් ගන්න වෙලාවේදී කිව්වේ මොකද්ද අප්‍රමාදී තියන්නේ. ඒක ඔක්කොම සාසනීය තන තියෙනවා. ඉතින් ওই වැඩි හිටියනේ කතා කරන වැඩි හිටිය දන්නවනේ දැන් අවුරුදු 20කට 30කට ඉස්සලා ඔහොම දැන් අහන්නවත් තිබුණද කියලා. කද්දාවත් නැහැ. මම එච්චරම වයස නෑ නමුත් බුද්ධ ජයන්තිට කිට්ටු කරලා තමයි මාත් ඉපදිලා තියෙන්නේ. බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා සාසනයක් භාවනාවක් මොකක්වත් තිබුණා. එදස් තියෙන මෛත්‍රී බුද්ධ ධාසනයේට මොන්ටිසෝරි පන්ති දැම්මේ. මේක ඉගෙන ගත්තොත් මෛත්‍රී බුද්ධ ධාසනයට යන්න පුළුවන් කියලා. දැන් කොහොම කොමාරි ඥාන පිරිමි පැවිද්දෝ මුස්ලිම් මිනිස්සු කතෝලික මිනිස්සු භාවනා කරනවා. මේ අපි දන්න මේ අපේ අස්පනා පිට කාලය ඇතුළත. ඒ නිසා අපි ඇවිල්ලා තියෙන ওই යුග පෙරළිය බලන්න. මේ ජීවිතේ ඇවිල්ලා තියෙන යුග පෙරළිය බලන්න. ඉතින් ඕකටත් ඇවිල්ලා මේ පෙරහැර ගියාට පස්සේ පපුව අතර අතර ගා ගන්න උනොත් එහෙම ඉතින් පමයි. ඒ නිසා මුච් වෙලාවේ કોઈ පැත්තෙන් බැස්සත් කමන්නේ ඒකම වතුර වල බහැලා තමන්ගේ පිපාසය සංසිඳ ගන්න එකයි තියෙන්නේ. නිසා ඔය සති සම්පජාඤ්ඤව සීනුවන කියන එක නිකන් වචනයක් විතරයි ඒක සුද්ධ කරගත්තාම ওই සැකේ දුර වෙනවා. හොඳයි තා <coughs> විනාඩි සල්පයක් තියෙනවා. ජඤ්ඤ කියලා කියන්නේ ඥාන. සම්පජාන කියන්නේ ඥානයි. සංපඥාන සංපඥාන සං කියන උපසර්ගයත් ප කියන උපසර්ගයත් අයින් කරපුවාම ඤ ප්‍රත්‍ය තමයි කියන්නේ ඤ ඉදෙන්නේ ප්‍රඥා විඤ්ඤා ඔක්කොම ඥාන. ඒක සම්පජාන කියන හාත්පසීම සෝකී වූ ඥානය. සං කියලා කියන්නේ හාත්පසීම එතන නිපන් ප කියලා කියන්නේ ප්‍රකර්ෂ සං කියලා කියනකොට සුඛිය කියන අදහස තමන් තමන්ගේ දැනුම. අස්පනා අපිට දැනුම, අත්දකපු දැනුම, පොතේ දැනුමවත්, අරයා කිව්වවත් යන්න බලාපොරොත්තු වෙන තැනකුත් නෙවෙයි. සම්පජාඤ්ඤ කියන්නේ එතන උතන උපන් ඒයින් නිපන් ඥානෙ. ඔව් එතන මොකද ප්‍රශ්නේ? මේ සම්පජාඤ්ඤ කියන්නේ අවබෝධයේ කියන එක කියන්නේ. ඒක තමයි ඥානෙ. ආත්පසිම තමන්ගේ අස්පනා පිට තමන්ගේ පෞද්ගලික දැනුම. ඒක නැතුව මොන දැනුවද මොනත් දැනන. ඒකෙන් තමයි අපිට දැනගන්න පුළුවන්න්නේ බුදුහාමුදුරුවෝ ඇත්තද නැත්තද. ධර්මයේ ඇත්තද නැත්තද. සංඝය ඇත්තද නැද්ද කියලා තමයි අත්දැකීම. බුදුහාමුදුරුවෝ ඉල කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ බොරු කියලා කොහොමද දන්නේ? දැන් නිකණ්ඨනාත පුත්‍ර කොච්චර ගෝලෙ හිටියද? ඒගොල්ලෝ දන්නේ නැහැ නේ. යා වැරදි කියනම් බොරු කියනවා කියලා. තමන් ළඟ යමක් තියෙනවනම් යමන්න පුළුවන් ඒකට සාපේක්ෂව දැනගන්න හරි. මාත් ඕක කරලා තියෙනවා මේක වෙන්න පුළුවන් දෙයක්ද නැද්ද කියලා. තමන් ළඟ අත්දැකීම නැත්නම් අපි 16යි. අපිට කියලා නෑ අපිට කියලා යමක් කමක් නෑ සම්පජඤ්ඤයට ආසන්න කරනවා සතිය සතියෙන් අස්පනා අපිට තියෙන දෙයක් නේ අපි සම්බන්ධ කරන්නේ හිතූ දෙයකටවත් රුචි දෙයකටවත් මනාප දෙයකටවත් නෙවෙයි සතිය නැති ජීවිතේ රුචි දේවල් දිගේ හිත හිතා සරුංගල් ඇර ඇර හීන බල බල පාවින ජීවිතය ඒකේ කිසිම මුල් බැස ගැනීමක් වෙන්නේ ඒක නිකන් මේ පාසි ටිකක් සල්විනියා ටිකක් වතුරේ පාවෙනවා වගේ මුල් බැස ගැනීමක් නෑ ඕලං වෙන අතරේ එහාට මෙහාට පැද්දි පැද්දි තියෙන තරන් දෙනවා කියලා කියන්නේ ඒකට. ඒක තමයි සංසාරය කියන්නේ. චිත්‍ර ඇහෙනවද? අපි ඉවර කරන්නයි හදන්නේ. සෙනග නැහැ නේද ප්‍රශ්න අහන්න කවුරක්වත් නැහැ නේ. ඒක නිසා අපි එහෙනම් සමු ගන්නවා. අපි සාකච්ඡා කවුද ඉන්නේ? තන්තන් වලින් එකතු වෙන ගෙවල් වලින් තමයි හැමෝම කනෙක් කරන්නේ. හොඳයි එහෙනම් සියලු දෙනා වෙනුවෙන් මම කියන්නේ අපි එහෙනම් නතර වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් වෙන ප්‍රශ්න මොනක්ද අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. පීත්තාවතා ජාති ගාථා සජ්ජහනා කිරීමෙන් ධර්ම සාකච්ඡාමේ කුසලය පිනින පිනි උදව්පකාර කළ සියලු දෙනාට ඥාතියින්ටත් පින්පමුණුවමු අප අපටත් අපගේ භාවනා ජීවිතයට මේක ආධාරයක් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා රජු කරගනිමු.